بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحده الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساءً واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا وآتوا اليتامى أموالهم ولا تتبدلوا الخبيث بالطيب ولا تأكلوا أموالهم إلى أموالكم إنه كان حوبا كبيرا وإن خفتم ألا تقسطوا في اليتامى فانكحوا ما طاب لكم فانكحوا ما طاب لكم من النساء مثنى وثلاث ورباع فإن خفتم ألا تعدلوا فواحدة أو ما ملكت أيمانكم ۖ ذلك أدنى ألا تعولوا وآتوا النساء صدقاتهن نحلة فإن طبن لكم عن شيء منه نفسا فكلوه فكلوه هنيئا مريئا මිනිසුනි එකම ආත්මයකින් නුබලා මවා එයින්ම නුබලාගේ සහකාරයේද මවා එම දෙදෙනගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද ලොවපුරා පෙත්‍ර වූ පරමාධිපතිට බියබැතිමත් වව්. ඔහුගේ නාමයෙන් නොබලා එකිනෙකා තම උරුමය ඉල්ලා සිටින අල්لهට බියවව් ලේ උරුමය කඩකිරීම ගැනද බියවව් සැබවින්ම අල්له නුඹලා ගැන සුපරීක්ෂාකාරීව සිටින්නේය අනත් දරුවන්ට ඔවුන්ගේ දේපල ආපසු ලබාදෙව් නුඹලාගේ නොවටිනා දේවෙනුවට ඔවුන්ගේ වටිනාදේ හුවමාරු කර නොගනිියෝ තවද නුඹලාගේ දේපල සමඟ මිශ්‍රකිරීමෙන් ඔවුන්ගේ දේපල ගිල නොගනිියෝ සැබැවින්ම එය මහත් වූ පාපයකි. අනත් දරුවන්ට යුක්තිය ඉෂ්ටකිරීමට නුබලාට නොහැකි වෙතැයි නුබලා බියවෙතොත් නුබලා විසින් තෝරාගනු ලබන ස්ත්‍රීන් දෙදෙනෙකු තිදෙනෙකු හෝ සිව් දෙනෙකු විවාහ කරගනිව. එහෙත් ඔවුන් කෙරෙහි යුක්තිය ඉටුකිරීමට නුබලාට හැකි නොවෙතැයි නුබලා තුළ බියක් පහළ වුවහොත් එක් කෙනෙකු පමණක් විවාහ කරගනිව. නැතහොත් නුබලාගේ දකුණු අතට පත් වූ වහල් ස්ත්‍රීන් විවහා කරගනිව්. අයුක්තියක් කිරීමෙන් වැලකීම සඳහා වඩාත් සමීප ක්‍රියාමාර්ගය මෙවේ. ස්ත්‍රීන්ට ඔවුන්ගේ දායාද එනම් යුතුකමක් වශයෙන් කැමත්තෙන් දෙව්. එහෙත් ඔවුහු සිය කැමැත්තෙන්ම ඉන් කොටසක් නොබලාට අතහරි නාහුනම්. සතුටින් එය භුක්තිවිඳිය හැකිය. ولا تؤتوا السفهاء أموالكم التي جعل الله لكم قياما وارزقوهم وارزقوهم فيها واكسوهم وقولوا لهم قولا معروفا وابتلوا اليتامى حتى حتى إذا بلغوا النكاح فإن آنستم منهم رشدا فادفعوا إليهم أموالهم ولا تأكلوها إسرافا وبدارا أن يكبروا ومن كان غنيا فليستعفف ومن كان فقيرا فليأكل بالمعروف فإذا دفعتم إليهم أموالهم فأشهدوا عليهم وكفى بالله حسيبا නුඹලාගේ යැපීම සඳහා අල්له විසින් සපයා ඇති නුබලාගේ දේපල දුබල සිත්තතියන්ට නොදෙව්. එහෙත් නුබලා එයින් ඔවුන්ට ආහාරපානහා වස්ත්‍රාදිය සපයාව. තවද ඔවුනට හොඳින් උපදෙස් දෙව්. අනත්දරුවන් විවාහා බිමුක වියට පත්වනතුරු නොකඩවා ඔවුන් නිරීක්ෂණය කරමින් පරීක්ෂා කරව. ඔවුන්ට සිය කටයුතු කරගැනීමට හැකියයි නොබලාට පෙනී යතොත්. ඔවුන්ට ඔවුන්ගේ දේපල බාරදෙව්. ඔවුන් වැඩිවියට පත්වී තමන්ගේ දේපල නුබෙන් ඉල්ලා සිටිනු ඇතැයි බියෙන් ඔවුන්ගේ දේපල අයුක්ති සහගත ලෙසද නාස්තිකාර ලෙසද ඉක්මං කමින් ගිල නොගනිව් අනත් දරුවන්ගේ භාරකරුවන් අතුරින් කවරෙකු හෝ දනවත් නම් ඔහු එම අනාතයින්ගේ දේපල බුක්තිවිඳීමෙන් වැලකී සිටිය යුතුයි යමෙකු දිලිඳුනම් එයින් සාධාරණ ලෙස බුක්තිවිඳීමට ඔහුට පුළුවන නුබලා ඔවුන්ගේ දේපල ඔවුන්ට භාර දෙන විට ඊට සාක්ෂි වශයෙන් මිනිසුන් කිහිප දෙනෙකු යොදවා ගනිවු. නුබලාගේ ක්‍රියාවන් ගණන් ගැනීමෙහි අල්له ප්‍රමාණවච්චය. للرجال نصيب مما ترك الوالدان والأقربون وَلِلنِّسَاءِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ مما ترك الوالدان والأقربون مما قل منه أو كثر نصيبا مفروضا وإذا حضر القسمة أولو القربى واليتامى والمساكين فارزقوهم فارزقوهم منه وقولوا لهم قولا معروفا وليخشى الذين لو تركوا من خلفهم ذرية ضعافا خافوا عليهم ۖ فليتقوا الله وليقولوا قولا سديدا إن الذين يأكلون أموال اليتامى ظلما إنما يأكلون في بطونهم نارا وسيصلون سعيرا මියගිය දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් විසින් තබාගිය දැයින් පිරිමින්ට කොටසක් හිමිවේ. එලෙසින්ම මියගිය දෙමවපියන් හා පවුලට සම්බන්ධ නෑදැයින් තබාගිය දැයින් කොටසක් ස්ත්‍රීන්ටද හිමිවේ. එය ස්වල්පයක් හෝ සම්භාරයක් හෝවේවා. මෙය අල්له විසින් නියම කර ඇති කොටසවේ. තවද උරුමයන් බෙදන විට පවුලට සම්බන්ධ නෑදැයින්ද අනත්දරුවන් හා දිලින්දන් පැමිණ සිටියහොත් ඔවුන්ටද එයින් යමක්දී කරුණාන්විත වචනයෙන් නොබලා ඇමතිය යුතුයි. තමන්ගෙන් මරණයෙන් පසු අසරණ දරු පරපුරක් තබා යතොත් ඔවුන්ගේ අනාගතය පිළිබඳව කෙතරම් ඕනෑකමක් දක්වා තිබුණේ දෙයක් එය ජනයා අවබෝධ කරගෙන ඊට බියවෙත්වා. එනිසා ඔවුන් අල්ලාට බියබැත්මැත් විය යුතුයි. තවද යුක්ති සහගත වූත් නිවැරදි වූද්දය ඔවුන් පැවසිය යුතුයි. අනත් දරුවන්ගේ දේපල අසාධාරණ ලෙසින් ගිලගන්නා අය සැබවින්ම තමන්ගේ කුස පුරවාගන්නේ ගින්නෙනි. ඔවුන් අපායේ දැවෙන ගින්නට පිවිසිති. يوصيكم الله في أولادكم للذكر مثل حظ الأنثيين فإن كن نساء فوق اثنتين فلهن ثلثا ما ترك وإن كانت واحدة فلها النصف ولأبويه لكل واحد منهما السدس مما ترك إن كان له ولد فإن لم يكن له ولد وورثه أبواه فلأمه الثلث فإن كان له إخوة فلأمه السدس من بعد وصية يوصي بها من بعد وصية يوصي بها أو دين آباؤكم وأبناؤكم لا تدرون أيهم أقرب لكم نفعا فريضة من الله ۖ إن الله كان عليما حكيما නුඹලාගේ දරුවන්ගේ උරුමය සම්බන්ධයෙන් අල්له මෙසේ නුඹලාට නියම කරයි. නුඹලාගේ දරුවන්ගෙන් පිරිමියාට ගැහැන්නු දෙදෙනෙකුගේ කොටසමෙන් විය යුතුයි. උරුමක්කාරයින්ගේ සංඛ්‍යාව ගැහැනුන් දෙදෙනෙකුට වැඩි ගැහැනුන් නම් ඔවුන්ට මියගිය තැනැත්තා හැරගිය දැයින් තුනෙන් දෙකක් විය යුතුයි. තවද එකම දුවක නම් ඇයට අයිති කොටස සම්පූර්ණ දේපලෙන් හරි අඩකි. මියගිය ඔහුට දරුවන් වෙතොත් ඔහුගේ මව්පියන් දෙදෙනගෙන් එක් අයකුට සම්පූර්ණ දේපොලෙන් හයෙන් එකක් බැගින් වේ. එහෙත් ඔහුට දරුවන් නැතිව ඔහුගේ එකම උරුමක්කාරයෙන් ඔහුගේ දෙමවපියන් නම් එවිට ඔහුගේ මවට තුනෙන් එකකි. මියගිය ඔහුට සහෝදර සහෝදරියන්ද සිටිතොත් මියගිය ඔහුට සහෝදර සහෝදරියන්ද සිටියහොත් එවිට ඔහුගේ මවට හයෙන් එකකි. මේ සියලුම කොටස් බෙදීම කළ යුත්තේ ඔහු විසින් කියන ලද අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටුකිරීමෙන් පසුවහා නයතිබුතොත් එය ගෙවීමෙන් පසුවය. නුබලාගේ දෙමාපියන් හා නුබලාගේ දරුවන් ගැන කිවයුත්තේ ඔවුන්ගෙන් කවරෙකු නොමට වඩාත් ප්‍රයෝජනවත් දැයි නුබ නොදනී. අල්له විසින් මෙම කොටස් මෙසේ වෙන් කරදී ඇත සැබවින්ම අල්له සර්වඥානීද සර්වඥද වේ ولكم نصف ما ترك أزواجكم إن لم يكن لهن ولد فإن كان لهن ولد فلكم الربع مما تركن من بعد وصيه من بعد وصية يوصين بها أو دين ولهن الربع مما تركتم إن لم يكن لكم ولد ۖ فإن كان لكم ولد فلهن الثمن مما تركتم من بعد وصية من بعد وصية توصون بها أو دين وإن كان رجل يورث كلالة أو امرأة وله أخ أو أخت أو أخت فلكل واحد منهما السدس فإن كانوا أكثر من ذلك فهم شركاء في الثلث فهم شركاء في الثلث من بعد وصية يوصى بها أو دين من بعد وصية يوصى بها أو دين غير مضار وصية من الله والله عليم حليم تلك حدود الله ومن يطع الله ورسوله يدخله جنات يدخله جنات تجري من تحتها الأنهار خالدين فيها وذلك الفوز العظيم ومن يعص الله ورسوله ويتعد حدوده يدخله نارا خالدا فيها وله عذاب مهين තවද නුබලාගේ භාර්යාවන් තබා යන දැයින් ඕනට දරුවන් නැතිනම් නුබලාට අඩක් ලැබෙනු ඇත. ඒත් ඔවුනට දරුවන් ඇතොත් ඔවුන් ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසු හා ණය තිබනතාක් එය කෙවීමෙන් පසු නුඹලාට හතරෙන් එකක් උරුමවෙයි. නුඹලාට දරුවන් නැතිනම් නුඹලා හැරයන දෙයින් නුබලාගේ භාරියාවන් වන ඔවුනට හතරෙන් එකකි. නුබලාට දරුවන් සිටින්නේ නම් නුබලා ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ කොන්දේසි ඉටු කිරීමෙන් පසු හා ණය තිබෙනතාක් එයත් ගෙවීමෙන් පසු ඔවුනට එනම් නුඹලාගේ භාර්යාවන්ට නුඹලා හැරයන දෙයින් අටෙන් එකකි. කවරෙකු හෝ දේපල උරුමය වශයෙන් බෙදාදීමට ඇති මියගිය අය ඔවුනට දරුවන් හෝ දෙමාපියන් නොමැතිව. එක් සහෝදරයෙකු හෝ එක් සහෝදරියක සිටින්නේ නම් ඔවුන් දෙදෙනා මුළු උරුමයෙන් හයෙන් එකක් බැගින් ලැබීමට සුදුසුකම් ලබනු ඇත. එහෙත් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට වැඩිනම්. එවිට ඔවුන් සියලු දෙනාගේ උරුමය මුළු උරුමයෙන් තුනෙන් එකක් වනු ඇත. මෙය ඔහු ප්‍රකාශ කළ අන්තිම කැමත්තේ කොන්දේසි ඉටුකිරීමෙන් හා ණය තිබෙනතාක් එය ගෙවීමෙන් පසුවය. මෙසේ කළ යුත්තේ අන්තිම කැමැත්ත මගෙන් උරුමක්කාරයින්ට අසාධාරණයක් සිදු නොවන අන්දමිනි. මෙය අල්لهගේ පනතයි. අල්له සර්වඥානීය සානුකම්පිතය. අල්له විසින් පනවා ඇති සීමා මේවායි අල්ලාට සහ ඔහුගේ රසුල්වරයාට කවරෙකු හෝ කීකරුවේද යටින් ගලා බස්නා දිය ඇලි සහිත ස්වර්ගයට අල්له ඔහු ඇතුළු කරවනු ඇත ඔහු සදා කල්හිම එහි වෙසිති මෙය මහත් වූ ජයග්‍රාණයකි කවරෙකු හෝ අල්ලාට හා ඔහුගේ රසුල්වරයාට අකීකරුයි ඔහු විසින් නියම කර ඇති සීමාවන් උල්ලංඝනය කරයිද අල්له ඔහු ගින්නට ඇතුළු කරවනු ඇත ඔහු සදාකල්හිම එහි වෙසිති තවද ඔහුට නින්දනීය දඩුහම් ද ඇත واللاتي يأتين الفاحشة من نسائكم فاستشهدوا فاستشهدوا عليهن أربعة منكم ۖ فإن شهدوا فأمسكوهن في البيوت حتى يتوفاهن الموت حتى يتوفاهن الموت أو يجعل الله لهن سبيلاً واللذان يأتيانها منكم فآذوهما فإن تابا وأصلحا فأعرضوا عنهما إن الله كان توابا رحيما නුබලාගේ ස්ත්‍රීන්ගෙන් කවරෙකු හෝවේවා අනාචාරයෙහි යෙදුනානම් ඔවුන්ට විරුද්ධව සාක්ෂිදීම සඳහා නොබලාතුරින් සාක්ෂිකරුවන් සිල් දෙනෙකු කැඳවව. ඔවුන් ශාක්ෂි ඉදිරිපත් කර ඔප්පු කළහොත් ඔවුන් එනම් එම ස්ත්‍රීන් මිය යනතෙක්ම හෝ ඔවුන් සඳහා වෙනත් මගක් අල්له විවෘත කරනතෙක් හෝ ඔවුන් නිවෙස්වලට සීමාකොට රඳවා තබව. නුබලාතුරින් එම වර්ධ කරන දෙදෙනාට දඩුවම් කරව. අනතුරුව එම දෙදෙනාම පශ්චාත්තාපවී යළි නිසි මගට වැටුනොහොත් ඔවුන් දෙදෙනා දඩුවමින් නිදහස් කරව. සැබවින්ම පශ්චාත්තාපය පිළිගැනීමෙහිලා අල්له ත්‍යයාගශීලිය පාපයන්ට සමාවදීමෙහිලා දයාන්විතය إنما التوبة على الله للذين يعملون السوء بجهالة ثم يتوبون ثم يتوبون من قريب فأولئك يتوب الله عليهم وكان الله عليما حكيما وليست التوبة للذين يعملون السيئات حتى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُولَئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا الله සැබවින්ම අල්له පශ්චාත්තාපය පිළිගන්නේ නොදෙනුවත්කමින් بابي أكل වහාම එහිලා පශ්චාත්තාපවන අයගෙන් පමණක්ය. අල්له එවැන්නක් දෙස කරුණාන්විතව හැරේ. අල්له සර්වඥද සර්ව ප්‍රඥාවන්තද වේ. යමෙකු මරණාසන්න වනතුරුම පාප ක්‍රියාවන්හි ගැලී සිට ඔවුන්ගෙන් යමෙකුට එවැනි මරණාසන්න අවස්ථාව එළඹීවිට දැන් මම පශ්චාත්තාපවෙමි කියන අයගේද ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මිය යන අයගේද පශ්චාත්තාපය පිළිගනු ලබන්නේ නැත. එවැන්නන් සඳහා අප වේදනාකාරී දටුවමක් පිළියල කර ඇත්තෙමු. يا أيها الذين آمنوا لا يحل لكم أن ترثوا النساء كرها ولا تعضلوهن لتذهبوا ببعض ما آتيتموهن إلا أن يأتين بفاحشة إلا أن يأتين بفاحشة مبينة وعاشروهن بالمعروف ۖ فإن كرهتموهن فعسى أن تكرهوا شيئا ويجعل الله ويجعل الله فيه خيرا كثيرا وإن أردتم استبدال زوج مكان زوج وآتيتم إحداهن قنطارا وآتيتم إحداهن قنطارا فلا تأخذوا منه شيئا أتأخذونه بهتانا وإثما مبينا وكيف تأخذونه وقد أفضى بعضكم إلى بعض وأخذن منكم ميثاقا غليظا ولا تنكحوا ما نكح آباؤكم من النساء إلا ما قد سلف إنه كان فاحشة ومقتا وساء سبيلا විශ්වාස කළවුනි නුබලා වැන්දඹුවන් වූ ස්ත්‍රීන්ගේ කැමැත්තට පටහැනිව බලෙන් උරුමක්කාරයෙන් වීම නුබලාට නීත්‍යානුකූල නොවේ. එසේම නුබලා විසින් ඔවුන්ට දෙනු ලැබූ දායාදයෙන් කොටසක් ඔවුන් පරපුරුෂ සේවනයෙහි යෙදීම පැහැදිලිව ඔප්පු වුවහොත් මිස අහිමි කිරීම සඳහා නුබලා ඔවුනට රලු ලෙස සැලකීමද නීත්‍යානුකුල නොවේ. තවද ඔවුන් සමග නුබලා ගෞරවාන්විත අයුරින් දිවිගත කළ යුතුයි. නුඹලා ඔවුන් අප්‍රිය කළ හැකිය. නමුත් එහි එනම් නුඹලා අප්‍රිය කළ දෑහි අල්له බොහෝ හොඳ දෑ සලස්වා තිබෙන්න්නට පුළුවන. තවද දැනටමත් සිටින භාරයාවක් වෙනුවට වෙනත් භාරයාවක් විවාහ කර ගැනීමට නුබලා තීරණය කළහොත් මීට පෙර ඔවුන්ගෙන් එකියකට දායාදයක් වශයෙන් හෝ තියාගයක් වශයෙන් හෝ විශාල ධනයක් නුබලා දීතිබුණද එයින් කිසිවක් නොබලා ආපසු නොගතයුතුයි අසත්‍යය දෝෂාරෝපණයන් හා දැඩි අයුක්තිය මගින් නොබලා එය ආපසු ගන්නේද නොබලාගෙන් ඇතමෙක් ඇතමෙකු සමග සතුට ආශ්වාදය ලැබුවාහුය තවද ඔවුහු නුබලාගෙන් ස්තිර ගිවිසුමක්ද ගෙන සිටියාහුය නුබලාදුන් දෑවන එය නුබලා ආපසු ගන්නේ කෙසේද තවද නුබලාගේ පියවරුන් සරණපාවාගත් ස්ත්‍රීන් නුබලා කිසිම විටකදීවත් විවාහ කර නොගනිව්. එහෙත් අතීතයේදී සිදුවී ඇති දෑහැර මේ අශික්ෂිත හා ජුගුප්සාජනක දෙකි. තවද මෙය ඉතාමත්ම අශෝභන කටයුත්තකි. حرمت عليكم أمهاتكم وبناتكم وأخواتكم وعماتكم وعماتكم وخالاتكم وبنات الأخ وبنات الأخت وبنات الأخت وأمهاتكم اللاتي أرضعنكم وأخواتكم من الرضاعة وأخواتكم من الرضاعة وأمهات نسائكم وربائبكم اللاتي وربائبكم اللاتي في حجوركم من نسائكم اللاتي دخلتم بهن فإن لم تكونوا فإن لم تكونوا دخلتم بهن فلا جناح عليكم وحلائل أبنائكم الذين من أصلابكم وأن تجمعوا بين الأختين وأن تجمعوا بين الأختين إلا ما قد سلف ۖ إن الله كان غفورا رحيما නුබලාට නුබලාගේ මව්වරුන් නුබලාගේ දූවරුන් නුබලාගේ සොහොයුරියන් නුබලාගේ පියපක්ෂයේ නැන්දාවරුන් නුබලාගේ මව්පක්ෂයේ නැන්දාවරුන් සොහොයුරාගේ දූවරුන් සොහොයුරියගේ දූවරුන් නුබලාගේ මව්වරුන් නොවන ඒත් නුබලාට මව්කිරිපෙවූ නුබලාගේ මව්වරුන් නුබලා සමග මෞකිරිබීම හේතුකොටගෙන නුබලාගේ සොහොයුරියන් නුබලාගේ භාරයාවන්ගේ මව්වරුන් නුබලා අම්බු සැමියන් ලෙස සංවාසය පැවැත් වූ නුබලාගේ භාරයාවන්ගේ දූවරුන්ගෙන් නුබලා ඇති දැඩි කළ දූවරුන් සමග නුබලාට විවාහවීමට තානම්ය එහෙත් ඔවුන් සමග එනම් එම භාරයාවන් සමග නුබලා සංවාසය නොපැවැත් වූ නම් ඔවුන් තලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දූවරුන් සරණපාවා ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුබලාගේ කොඳු ඇටෙන් වූ පුතුන්ගේ භාරයාවන්ද නුබලාට තහනමිය. තවද එක කුස බිහි වූ සොහොයුරියන් දෙදෙනෙකු භාරයාවන් වශයෙන් එකවිටම තබා ගැනීම නුබලාට තහනමිය. ඒත් අතීතයේදී සිදුවී ඇති එවැනි දෑහැර සැබවින්ම අල්له ක්ෂමාශීලීය දයන්විතය. بسم الله الرحمن الرحيم In the name of Allah, the Beneficent, the Merciful. والمحصنات من النساء إلا ما ملكت أيمانكم كتاب الله عليكم وأحل لكم ما وراءكم عليكم أن تبتغوا أن تبتغوا بأموالكم محصنين غير مسافحين فما استمتعتم به منهن فآتوهن أجورهن فريضةً ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة إن الله كان عليما حكيما තවද යුද සිරකරුවන් වශයෙන් නුබලා අතට පත් වූවන් හැර විවාහක භාර්යාවන්ද නුබලාට තහනම්ය. නුබලා පිළිපැදිය යුතු බවට පනවන ලද අල්لهගේ නීතිය එයයි. ඉහත දැක් වූ අයහැර අන්‍ය කවර ස්ත්‍රියක හෝ ව්‍යභිචාරයෙන් තොරව නුබලාගේ ධනයෙන් විවාහ බන්ධනයේ ආරක්ෂාව ඇතිව විවාහ කර ගැනීම නුබලාට නීති්‍යානුකූල බවට පත්කර ඇත. තවද නුබලා ඔවුන් සමග අම්බු සැමි වශයෙන් සංවාසය පැවත් වූ අයට ඔවුන්ගේ දායාදයන් නුබලා අනිවාර්යෙන්ම ඕනට ගෙවිය යුතුයි. එහෙත් නුබලා අතර දායාදය පිළිබඳව තීරණයකට එළඹුණු පසු අන්‍යෝන්‍ය එකඟතාවයෙන් ඒ ගැන යම් සමතයකට එළඹුණහොත් එහි නුබලාට වරදක් නැත සැබවින්ම අල්له සියල්ලදනී සර්ව ප්‍රඥාවන්ත වන්නේය ومن لم يستطع منكم طولا أن ينفع ينكح المحصنات المؤمنات فمما ملكت أيمانكم فمما ملكت أيمانكم من فتياتكم المؤمنات والله أعلم بإيمانكم بعضكم من بعض فانكحوهن بإذن أهلهن وآتوهن أجورهن بالمعروف محصنات محصنات غير مسافحات ولا متخذات أخدان فإذا أحصن فإن أتين بفاحشة فعليهن نصف ما على المحصنات من العذاب ذلك لمن خشي العنة منكم وأن تصبروا خير لكم والله غفور رحيم විශ්වාසවන්තයින් වූ නිදහස් ස්ත්‍රීන්ව නුඹලාගෙන් කාහට හෝ මුදල් නොමැතිකමෙන් විවාහ කර ගැනීමට නොහැකිනම් නුඹලාගේ දකුණු අත් යටතේ සිටින වහලියන් වූ විශ්වාසික ස්ත්‍රීන්ගෙන් කෙනෙකු සරණ පාවාගත යුතුයි. නුඹලාගේ විශ්වාසය පිළිබඳව පූර්ණ දැනුමක් අල්لهට ඇත්තේය නුඹලා සැම එකිනෙකාගෙන්ය. එබැවින් ඔවුන්ගේ භාරකරුවන්ගේ අවසර ඇතිව නුබලා ඔවුන් විවාහ කරගනිවු. තවද නීති විරෝධී සංවාසයෙන් දුරුවී එමෙන්ම නීති විරෝධී රහස් සම්බන්ධතාවන් නොමැතිව ඔවුනට මනා ජීවිතයක් ගත කරන හැකිවනුවස් ඔවුන්ගේ දායාදයන් සාධාරණ ලෙස දෙව් ඔවුන් සන්න බන්ධනයෙන් ශක්තිමත්භාවයට පත් වූ පසු ඔවුන් අශ්ශීලී ක්‍රියාවන් කළහොත් නිදහස්ත්‍රීන්ට නියමිත දඩුවමින් අඩක් ඔවුන්ට පැනවිය යුතුයි මෙය එනම් විවාහවීමට මෙම සහය දෙනු ලබන්නේ නුබලා අතුරින් යමිකු අවිවාහක තත්ත්වයක සිටිද්දී ව්‍යභිචාරී යන පාප ක්‍රියාවන් වල යෙදෙනු ඇතැයි බියවන අය සම්බන්ධේනි. එහෙත් නුබලා ඉවසිලිවන්ත වී කටයුතු කිරීම නුබලාට වඩාත් යෝග්‍යය. තවද අල්ලා ක්ෂමාශීලිය දයන්විතය. يريد الله ليبين لكم ويهديكم سنن الذين من قبلكم ويتوب عليكم والله عليم حكيم والله يريد أن يتوب عليكم ويريد الذين يتبعون الشهوات أن تميلوا ميلا عظيما يريد الله أن يخفف عنكم وخلق الإنسان ضعيفا يا أيها الذين آمنوا لا تأكلوا أموالكم بينكم بالباطل إلا إلا أن تكون تجارة عن تراض منكم ولا تقتلوا أنفسكم إن الله كان بكم رحيماً ومن يفعل ذلك عدوانا وظلما فسوف نصليه نارا وكان ذلك على الله يسيرا නුබලාට පෙරවිසූ ධාර්මික ජනයාගේ දිවි පිළිවෙත නුබලාට පැහැදිලි කරදීමත් ඒ වෙතට නුබලාට මඟ පෙන්වීමත් නුබලාගේ පශ්චාත්තාපය භාරගැනීමත් අල්ලාගේ අභිමතේ වේ. අල්له සර්වඥය සර්වප්‍රඥාවන්තය නුබලා වෙත දයාන්විතව යොමුවී අල්له නුබලාගේ පසු තැවිලිවීම භාරගන්නට අදහස් කරන්නේ. ඒත් තමන්ගේ රාගාදී උද්වේගයන් අනුගමනය කරන අය නුබලා නිවැරදි මාර්ගයෙන් බොහෝ ඈතට විය යුතුයි අපේක්ෂා කරති. නුබලා කෙරෙහි පැනවෙන සීමාකාරී නියමයන් නුබලාට සැහැල්ලු කිරීමට අල්له කැමතිවන්නේය. තවද මිනිසා ස්වභාවිකවම දුබලයෙකු ලෙස මවන ලදී. විශ්වාස කළවුනි නුබලාගේ අන්‍යෝන්‍ය එකගත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීතිවිරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපල නුබලා ගිල නොගනිවු. තවද නුබලා නුබලාවම නොමරහු. සැබවින්ම අල්له නුබලා කෙරෙහි කරුණාන්විතය. එවැනි දෑ ආක්‍රමණකාරී හා අයුක්ති සහගතව කරන තැනැත්තා වූ ඔහුව අපි අපා ගින්නට දමන්නෙමු. අල්لهට මෙය ඉතා පාසුදයකි. ඉතජතනිබූ කබා غير ما تنهون عنه نكفر عنكم سيئاتكم وندخلكم وندخلكم مدخلا كريما ولا تتمنوا ما فضل الله به بعضكم على بعض للرجال نصيب مما اكتسبوا وللنساء نصيب مما اكتسبن واسألوا الله من فضله إن الله كان بكل شيء عليماً ولكل جعلنا موالي مما ترك الوالدان والأقربون والذين عقدت أيمانكم فآتوهم نصيبهم إن الله كان على كل شيء شهيدا නුඹලාට තහනම් කරනු ලබන මහා භයානක පාපයන්ගෙන් නුබලා වැලකුණහොත් අප නුබලාගේ සුළුවැරදි වසන් කරන්නෙමු. තවද නුබලා සම්මානනීය තැනකට ඇතුළු කරවන්නෙමු. නුබලාගෙන් ඇතමෙකුට සෙස්සන්ට වැඩියෙන් අල්ලා විසින් ප්‍රධානය කොට ඇති දැයට නුබලා ගිජු නොවව්. තමන් උපයාගත් දැයින් නිසි කොටස පුරුෂයින්ට ලැබෙනු ඇත. එමෙන්ම තමන් උපයාගත් දැයින් නිසි කොටස ස්ත්‍රීන්ටද ලැබෙනු ඇත. එබැවින් අල්لهගෙන් ඔහුගේ ත්‍යාගශීලිත්වයෙන් ඉල්ලව්. නිසැකයින්ම සෑම දෙයක් පිළිබඳව අල්له මැනවින්දනී. දෙමව්පියන් හා ඔවුන්ට උරුමකම්කීමට සුදුසු නෑදෑයින් විසින් තබාගිය උරුමයට අප විසින් නීති්‍යානුකූල උරුමක්කාරයින් පත්කොට ඇත. නුබලා පොරොන්දුවකට ඇතුළත් වූ අයට ඔවුන්ගේ කොටස ලබාදෙව්. අල්له සැබවින්ම සියලු දෑ කෙරෙහි සමීක්ෂාකාරීය. الرجال قوامون على النساء بما فضل الله بعضهم على بعض بما فضل الله بعضهم على بعض وبما أنفقوا من أموالهم فالصالحات قانتات حافظات للغيب بما حفظ الله واللاتي تخافون نشوزهن فعظوهن واهجروهن في المضاجع واضربوهن فإن أطعنكم فلا تبغوا عليهن سبيلا إن الله كان عليا كبيرا පුරුෂයින් ස්ත්‍රී පුරුෂවන ඔවුන් අතුරින් ඇතමෙක් ඇතමෙකුට වඩා අල්له උසස් කළහෙයින්ද ඔවුන් එනම් පුරුෂයින් තමන්ගේ ධනයෙන් ස්ත්‍රීන් උදෙසා වැය කරනහෙයින්ද ඔවුහු එනම් පුරුෂයෝ ස්ත්‍රීන්ගේ කටයුතු විෂයෙහි කළමනාකරුවෝ වෙති. එබැවින් ගුණවත් ස්ත්‍රීහු කීකරුය. පුරුෂයින් තමන් සමඟ නොසිටින අවස්ථාවන් හිදී එම පුරුෂයින්ගේ අයිතිවාසිකම් ඔවුහු අල්ලාගේ සුපරීක්ෂාව යටතේ මැනවින් ආරක්ෂා කරති. නුබලාගේ ස්ත්‍රීන් වන ඔවුන්ගේ දර දඩුකම පිළිබඳව නුබලාට බියවීමට සිදුවුවහොත් ඔවුනට අවවාද කරාව. ඔවුන් නිදියහනෙන් ඇත් කරාව. තවද ඔවුන්ට ගසාව. ඉදින් ඔවුන් නුබලාට අවනත වෙතොත් ඔවුන්ට විරුද්ධව දඩුවම්දීමට අභව්‍ය හේතුවන් නොසයාව. සැබවින්ම අල්له උත්තරීතරය ශ්‍රේෂ්ඨය. وإن خفتم شقاق بينهما فبعثوا حكما من أهله وحكما من أهلها إن يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وبالوالدين إحسانا وبذي القربى واليتامى والمساكين والجار ذي القربى والجار ذي القربى والجار الجنب والصاحب بالجنب وابن السبيل وما ملكت أيمانكم ۖ إن الله لا يحب من كان مختالا فخورا අඹු සැමියන් වන ඔවුන් දෙදෙන අතර බේදයක් හට ගැනීම ඉඩ ඇතැයි නුබලා බිය වුහොත් ඔහු එනම් ස්වාමි පුරුෂයාගේ පක්ෂයෙන් තීරකයෙකුද ඇගේ පක්ෂයෙන් තීරකයෙකුද පත්කරව. කටයුතු සමතයකට පත්කර ගැනීමට දෙපක්ෂයම අවංකවම අපේක්ෂා කරතොත් ඔවුන් අතර සමගි සමාධානයක් ඇතිකිරීමේ මගක් අල්له පාදාදනු ඇත සැබැවින්ම අල්له සර්වඥය සර්වපඥාවන්තය තවද නුඹලා අල්لهට අවනතවව් ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරව් නුබලාගේ දෙමාපියන්ට කරුණාව හා ස්නේහය දක්වව් නුබලාගේ කිට්ටු ඥාතීන්ටද අනත්දරුවන්ටද දිලින්දන්ටද නොබලාගේ ඥාතීන් වන අසල්වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නොබලා අසල සිටින සහචරයින්ටද මාර්ගයෙහි ගමන් කරන මගින්ටද නොබලාගේ දකුණු අත් හිමිකරගත් වහලුන්ටද කරුණාන්විතවව් සැබවින්ම අහංකාරවන්නන් හා පුරසාරම් දොඩන්නන්ව අල්له ප්‍රිය නොකරන්නේය. الذين يبخلون ويأمرون الناس بالبخل ويكتمون ما آتاهم الله من فضله وأعتدنا للكافرين عذابا مهينا والذين ينفقون أموالهم رئاء الناس ولا يؤمنون بالله ولا باليوم الآخر ومن يكن الشيطان له قرينا فساء قريناً وماذا عليهم لو آمنوا بالله واليوم الآخر وأنفقوا مما رزقهم الله وكان الله بهم عليما إن الله لا يظلم مثقال ذرة وإن تك حسنة يضاعفها ويؤت من لدنه أجرا عظيما فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك وجئنا بك على هؤلاء شهيداً يومئذ يود الذين كفروا وعصبوا الرسول لو تسوى بهم الأرض ولا يكتمون الله حديثا මසුරු වූත් මසුරුවන ලෙසින් මිනිසුන්ට අනකරන්නා වූත් ඔවුනට අල්له ඔහුගේ ත්‍යාගශීලිත්වෙන් පිරිනැමූ දෑ සඟවන්නා වූත් තැනැත්තන්ව අල්له ප්‍රිය නොකරයි. එවැනි අකෘතඥ පුද්ගලයින්ට අපි නින්දනීය දණ්ඩනයක් පිළියල කර ඇත්තෙමු. මිනිසුන්ට විදහාපාමින් තමන්ගේ ධනය වියදම් කරන්නන්ද. අල්له සහ පරමාන්තදිනය කෙරේ විශ්වාස නොකරන්නන්ද අල්له ප්‍රිය නොකරන්නේය. කවරෙකුගේ සහචරයෙකු වශයෙන් ශෛටාන් සිටින්නේද ඔහු තෝරාගෙන ඇත්තේ නරක මිත්‍රයකි. ඔවුන් අල්ලා සහ පරමාන්තදිනය කෙරෙහි විශ්වාසය පිහිටුවා ඕවුනට අල්ලා විසින් දී ඇතිදැයින් වැය කළේ නම් ඕවුනට කවරනම් හානියක් වන්නේද ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් පිළිබඳව අල්له සර්වඥය සැබවින්ම අල්له කිසිවෙකුට ලේෂමාන වුවද හානියක් නොකරයි යමෙකු කරන දෑ යහපත් දෙයක් නම් ඔහු එනම් අල්له එය දිගුණ කරයි අනතුරුව තමාගෙන් අගනා තෑග්ගක්ද පිරිනමයි නබි මුහම්මද අප සෑම ජනකොට්ටාශයකින්ම ශාක්ෂිකරුවෙකු ඉදිරිපත් කොට මොවුන්ට එනම් මෙම ජනයාට සාක්ෂිකරුවෙකු ලෙස නුඹ උත්තාපනය කර වූ විට ඔවුන්ට අත්වන ඉරනම කෙසේදැයි සිතා බලාව. ප්‍රතික්ෂේප කළ හා රසුල්වරයාට අකීකර වූ සියලු අය පරමාන්තදිනේ තමන් සමගම පොළොව සමතලාවන්නේ නම් මැනවයි සිතනු ඇත. තවද ඕනට අල්ලාගෙන් කිසිවක් සඟවන්නට හැකි නොවනු ඇත. أيها الذين آمنوا لا تقربوا الصلاة وأنتم سكارى حتى تعلموا ما تقولون حتى تعلموا ما تقولون ولا جنبا إلا عابري سبيل حتى تغتسلوا وإن كنتم مرضى أو على سفر أو جاء أحد منكم أو جاء أحد منكم من الغائط أو لامستم النار النِّسَاءَ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا السَّبِيلَ وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وكفى بالله وليا وكفى بالله نصيرا විශ්වාස කළවුනි නුබලා සුරාමතින් සිටින විට නුබලා කියනදේ නුබලාට වැටහෙනතෙක් සලාතයට ලංනොවව්. නුබලා ජනාබත් තත්වේ එනම් අපිරිසිදුව සිටි නම් ස්නානය කරනතුරු නුබලා මස්්චිදය පසු කරගෙන යන විට මාර්ගය හරහා යන්නෙකු ලෙස මිස මස්ජිදයට ලං නොවව්. තවද නුඹලා රෝගීව හෝ ගමනක යෙදී සිටිද්දී හෝ නැතහොත් නුබලාතුරින් කවරෙකු හෝ කැසිකිලි අවශ්‍යතාවයන් සපුරා සිටී නම් හෝ නුබලා ස්ත්‍රීන් ස්පර්ශ කර සිටී නම් හෝ පිරිසිදු කර ගැනීමට නුබලාට ජලය සොයාගත නොහැකි වුවහොත් පිරිසිදු දූවිලි සොයාගනිව් එමගින් නුබලාගේ මුහුණු සහ නුබලාගේ දෑත් පිස දමව් සැබැවින්ම අල්له සහනශීලිය ක්ෂමාශීලිය නබි මොහම්මත් පුස්තකයෙන් කොටසක් දෙනු ලැබූ අයගේ තත්ත්වය පිළිබඳව නොඹ කවර විටකදී හෝ සලකා බලාතිබේද ඔවුහු සත්‍යය මාර්ගය වෙනුවට දුර්මාර්ගයේ මිලදී ගනිති තවද නුබලාද සත්‍ය මාර්ගයෙන් බැහැරවෙතැයි අපේක්ෂා කරති. අල්له නුබලාගේ සතුරන් ගැන හොඳින් දනී. තවද ආරක්ෂාව සඳහා අල්له ප්‍රමාණවච්ච من الذين هادوا يحرفون الكلم عن مواضعه ويقولون سمعنا وعصينا ويقولون سمعنا وعصينا واسمع غير مسمع وراعنا ليا بألسنتهم وطعنا في الدين ولو أنهم قالوا سمعنا وأطعنا واسمع وانظرنا لكان خيرا لهم وانظرنا لكان خيرا لهم وأقوم ولكن لعنهم الله بكفرهم فلا يؤمنون إلا قليلا يا أيها الذين أوتوا الكتاب آمنوا بما نزلنا مصدقا لما معكم مصدقا لما معكم من قبل أن نطمس وجوها فنردها على أدبارها أو نلعنهم أو نلعنهم كما لعنا أصحاب السبت وكان أمر الله مفعولا තවද සහාය පිරිසද අල්له ප්‍රමාණවච්ච යුදෙව්වන් බවට පත් වූ අයාතුරින් සමහරු දේව ග්‍රන්ථයේ වචන එය ප්‍රකරණයට නොගැල්ලපෙන පරිද්දෙන් විකෘති කරති සමයනා වආසයිනා අපි සවන්දුනිමුයිද තවද අකීකරු උනෙමුයිද වස්ම ගෛර මුස්මයින් නොඅසන්නෙක් මෙන් සවන්දෙනු යයිද කියමින් තවද ඔවුන්ගේ දිව ගොත කරමින් රායිනා අපට සවන් දෙනුයි කියමින්ද දහම්මෙහි දොස් පවරමින්ද ඔවුහු කියති සමයානා වාතානා අපි සවන්දුනිමුයිද කීකරු උනෙමුයිද වස්ම වංදුරනා නුබ අපට සවන් දෙවයිද අප දෙස බලවයිද ඔවුහු කීවාහුනම් එය ඔවුනට ඉතා හොඳය තවද රිජු මාර්ගයේද වන්නේය එහෙත් ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන අල්له ඔවුනට ශාප කළේය එනිසා ඔවුන් සුළු වශයෙන් හෝ විශ්වාස නොකරති ධර්මග්‍රන්ථය දෙනු ලැබූ ජනයිනි අප මුහුණු විකෘතිකොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත් කඩ කලවුනට අප ශාප කළ පරිදි ඔවුන්ට ශාප කරන්නට මත්තෙන් නුඹලාවෙත ඇති ධර්ම ග්‍රන්ථය තහවුරු කරන්නා වූ අප විසින් දැන් නුබලා වෙත එවන ලද ග්‍රන්ථය විශ්වාස කරව. තවද අල්لهගේ ආඥාව නිසැකයෙන්ම ක්‍රියාත්මක වන්නේය. إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومن يشرك بالله فقد افترى إثما عظيما ألم تر إلى الذين يزكون أنفسهم ؟ بل الله يزكي من يشاء ولا يظلمون فتيلا انظر كيف يفترون على الله الكذب وكفى به إثما مبينا සැබවින්ම අල්له ඔහුට කිසිවක් ආදේශ කිරීම ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වූ අයට ආදේශ කිරීම හැර අන්දය සමාකරන්නේය අල්لهට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබවින්ම මහා ප්‍රලාපයක් ගොතා ඉතා බරපතල පාපය කරන්නාවෙයි. නබි මුහම්මද තමන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳව මහා ගර්වයෙන් කතා කරන්නන් පිළිබඳව නුබ සලකා බලාතිබේද. එහෙත් අල්له තමන්ට අභිමත වුවන් පාරිශුද්ධ වුවන් කරවයි. ඉදින් ඔවුන් පාරිශුද්ධ බවට පත් නොකරේ නම් ඔවුන්ට රට ඉන්දි ඇට කෙන්දකටවත් අයුක්තියක් සිදු නොකිරේ. නබි මුහම්මද බලව් අල්له පිළිබඳව ඔහු කෙසේ ප්‍රලාපයන් ගොතන්නෙහුද ප්‍රකටම පාපය සඳහා මෙය ප්‍රමාණවච්චය. ألم تر إلى الذين أوتوا نصيبا من الكتاب يؤمنون بالجبت والطاغوت ويقولون ويقولون للذين كفروا هؤلاء أهدى من الذين آمنوا سبيلا أولئك الذين لعنهم الله ومن يلعن الله فلن تجد له نصيرا أم لهم نصيب من الملك فإذا لا يؤتون الناس نقيرا أم يحسدون الناس على ما آتاهم الله من فضله فقد آتينا آل إبراهيم الكتاب والحكمة وآتيناهم ملكا عظيما فمنهم من آمن به ومنهم من صد عنه وكفى بجهنم سعيرا إن الذين كفروا بآياتنا سوف نصليهم نارا كلما نضجت جلودهم بدلناهم جلودا غيرها ليذوقوا العذاب إن الله كان عزيزا حكيما نبي محمد පුස්තකයෙන් කොටසක් ප්‍රධානය කරනු ලැබුවන් නුඹ නිරීක්ෂණය නොකළේද ඔවුහු ජිබිත් එනම් මිත්‍යාවන් ගැනද තාවූත් එනම් අල්لهගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නාද විශ්වාස කරති. තවද මේ අය විශ්වාසකයින්ටත් වඩා යහමග ලැබුවෝ යැයි ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් ගැන පවසති. අල්له විසින් ඕනට ශාප කරනු ලැබුවෝ ඔවුහු වෙති. තවද කවරෙකුට අල්ලා ශාප කරන්නේද ඔහුට කිසිම සහකරුවෙකු නුඹට හමු නොවනු ඇත. ඔවුනට අල්لهගේ රාජධානයෙහි කොටසක්වත් තිබේද. එසේනම් ඔවුහු ඉන්දී ඇටයක මතුපිටෙහි තිබෙන තිතක ප්‍රමාණයක්වත් මිනිසුන්ට නොදෙන්නෝය. අල්له තම තියාගශීලිත්වෙන් මිනිසුන්ටදී ඇතිදෑ ගැන ඔවුහු එනම් යුදෙව්වෝ ඒ අයට ඊර්ෂා කරන්නාහුද. සැබවින්ම ඉබ්‍රාහිම්ගෙන් පැවත එන්නන්ට ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව අපි පිරිනැමුවමු. තවද ඔවුන්ට ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්ද පිරිනැමුවමු. මේ බව ඔවුහු දෙනගනිත්වා. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙකු එය විශ්වාස කලාතර සෙස්සෝ ඊට පිටුපෑහ. එසේ පිටුපෑ අයවන ඕනට අපායේ දැවෙන ගින්න ප්‍රමාණවත් වන්නේය. අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් අපි නිසැකවම ගින්නට ලන්නෙමු. ඔවුන්ගේ සම්ගින්නෙන් දැවීයත්ම ඔවුන් දඩුවම් විඳීම පිණිස අපි වෙනත් සම් ඒ වෙනුවට ඔවුනට යොදවන්නෙමු. සැබවින්ම අල්له සර්ව බලධාරීය සර්වඥය. والذين آمنوا وعملوا الصالحات سندخلهم جنات تجري من تحتها الأنهار تجري من تحتها الأنهار خالدين فيها أبدا لهم فيها أزواج مطهرة وندخلهم ظلا ظليلا إن الله يأمركم أن تؤدوا الأمانات إلى أهلها وإذا حكمتم بين الناس وإذا حكمتم بين الناس أن تحكموا بالعدل إن الله نعم ما يعظكم به إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ فردوه إلى الله والرسول إن كنتم تؤمنون بالله واليوم الآخر ذلك خير وأحسن تأويلا විශ්වාස කර යහපත් ක්‍රියාවන්හි යෙදනු අයවන ඔවුන් අපි එහි යටින් දිය ඇලි ගලාබස්නා ස්වර්ගයට ඇතුළත් කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වූ සෙවනැල්ලෙහි ඇතුළත් කරවන්නෙමු. අමානාත් හෙවත් භාරයන් දැරීමට සුදුසු වූ අයට ඒවා භාරදින ලෙසද නුබලා මනුෂයෙන් අතර මතබේද විනිශ්චය කරන විට එය නීති්‍යානුකූලව විනිශ්චය කරන ලෙසද සැබවින්ම අල්له නුබලාට අනකරයි. අල්له නුබලාට දෙන උපදේශය උත්තරීතරයි. අල්له සර්වඥය සර්ව ප්‍රඥාවන්තය විශ්වාස කළවුනි අල්لهට කීකරුවාව. තවද රසූල්වරයාටද නොබලාතුරින් බලතල පවරා ඇති අයටද කීකරුවාව. ඉක්බිති යමක් පිළිබඳව යම් මතබේදයක් නොබලා අතර පැනනැගුණහොත් නොබලා සත්‍ය වශයෙන්ම අල්له සහ පරමාන්තදිනය විශ්වාස කරන්නේ නම් එම ආරවුල අල්ලා සහ රසුල්වරයා වෙත යොමු කරව්. මෙයයි ඉතා හොඳ මාර්ගය අවසානය සලකන විට ප්‍රශංසනීය මාර්ගයද එයයි. ألم تر إلى الذين يزعمون أنهم آمنوا بما أنزل إليك وما أنزل من قبلك وما أنزل من قبلك يريدون أن يتحاكموا إلى الطاغوت يريدون أن يتحاكموا إلى الطاغوت وقد أمروا أن يكفروا به ويريد الشيطان أن يضلهم ضلالا بعيدا وإذا قيل لهم تعالوا إلى ما أنزل الله وإلى الرسول رأيت المنافقين يصدون عنك صدودا فكيف إذا أصابتهم مصيبة بما قدمت أيديهم ۖ بما قدمت أيديهم ثم جاءوك يحلفون بالله إن أردنا إلا إن أردنا إلا إحسانا وتوفيقا نبي محمد නුඹ වෙත පහල කරන දෑද නුඹට පෙර පහල කරන ලද දෑද තමන් විශ්වාස කරන බව පවසමින්ම එය එනම් තාවූත් ප්‍රතික්ෂේප කරනසේ ඔවුන්ට උපදෙස්දී තිබියදීත් තමන්ගේ ප්‍රශ්න විනිශ්චය කරවා ගැනීම සඳහා තාවූත් එනම් අල්لهගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා වෙත යොමු වන අය නුබේ අවධානයට ලක් නොවවාහුද සත්‍යය මාර්ගයෙන් ඔවුන් බොහෝ ඈතට ගෙන යාමට ෂයිතාන් අදහස් කරන්නේය. අල්له පහල කළ දෑවෙතද රසූල්වරයා වෙතද එන්නැයි ඔවුනට කීකල්හි වංචනිකයින් නුබවෙත ඒමට මැලිකම් දක්වමින් පිටුපායෑම නුබ දකින්නෙහිය. එහෙත් ඔවුන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඵල නිසා ඔවුනට විපතක් පැමිණිවිට ඔවුහු කෙසේනම් හැසිරෙද්ද පසුව ඔවුහු නුඹවෙත පැමිණ අප අදහස් කළේ යහපතක් කිරීමටත් පාර්ශවයන් අතර යළි සමගියක් ඇතිකිරීමටත් මිස නැතැයි ඔවුහු අල්لهගේ නාමීන් දිවරා පවසති. أولئك الذين يعلم الله ما في قلوبهم فأعرض عنهم وعظهم وقل لهم في أنفسهم قولا بليغا وما أرسلنا من رسول إلا ليطاع بإذن الله ولو أنهم إذ ظلموا أنفسهم جاءوك فاستغفروا الله واستغفر لهم الرسول واستغفر لهم الرسول لوجدوا الله توابا رحيما فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا ثم لا يجدوا في أنفسهم حرجا مما قضيت ويسلموا تسليما ولو أنا كتبنا عليهم أن اقتلوا أنفسكم أو اخرجوا من دياركم أو اخرجوا من دياركم ما فعلوه إلا قليل منهم ولو أنهم فعلوا ما يوعظون به لكان خيرا لهم وأشد تثبيتا وَإِذًا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا ඔවුන්ගේ හදවත් තුළ සැබවින්ම ඇත්තේ කුමක්ද යන්න අල්له මැනවින් දනී. එබැවින් ඔවුන්ගෙන් වැලකී සිටියව්. ඔවුනට අනුශාසනා කරව්. ඔවුන්ගේ හදවත් ගැඹුරට කාවදින වචන පවසව්. අල්لهගේ අවසරයෙන් ඔහුට කීකරුවීම පිණිසමිස කිසිම රසූල්වරයෙකු අපි නො එව්වෙමු. ඔවුන් එනම් කුහකයින් තමන්ටම වර්දක් කරගත්විට කළයුතුව තිබුණු හොඳමදේ නම් නුඹවෙතට පැමිණ අල්لهගෙන් සමාව අයදීමත් රසුල්වරයාද ඔවුන් වෙනුවෙන් අල්ලාගෙන් සමාව ඉල්ලා සිටිමච්ය එවිට නිසැකවම අල්ලා ක්ෂමාශීලී හා දයාන්විත බව ඔවුහු දකිති නැත ඔවුන් තමන් අතර ඇති වූ ආරවුල් විසඳීමට විනිශ්චකරු වශයෙන් නුඹ පිළිගෙන නුඹගේ තීරණය ගැන ඔවුන්ගේ සිත්වල කිසිදු කනස්සල්ලක් නොමැතිව මුළුමනින්ම ඒට අවනතවනතුරු ඔවුහු විශ්වාස කරන්නෝ නොවිති ඔවුන් පිළිබඳව කියතොත් නුබලා නුබලාම මරණයට පත්කරගනුයි හෝ නුබලාගේ නිවෙස්වලින් බැහැරවනුයි හෝ අප විසින් ඔවුනට නියම කරන ලද්දේ නම් ඒ අනුව ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය එය නොකරති ඔවුනට උපදේශ කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරන ලද්දේ නම් එය ඕනට වඩාත් යහපත්වෙයි තවද ඔවුන් වඩාත් තහවුරු කෙරෙයි සැබවින්ම එවිට ඔවුනට අප විසින් මහත් තිලිනයක් පිරිනමුණු ලැබේ තවද සැබවින්ම ඔවුන් රිජු මාර්ගයට යොමු කරන්නෙමු. ومن يطع الله والرسول فأولئك مع الذين أنعم الله عليهم فأولئك مع الذين أنعم الله عليهم من النبيين والصديقين من النبيين والصديقين والشهداء والصالحين وحسن أولئك رفيقا ذلك الفضل من الله وكفى بالله عليما تها رسول හා كي කීකරුවන كورن වුවද اون الله ඔවුනට ආශිර්වාද කළ නබිවරයින් එනම් ධර්ම දූතයින් සිද්ධීකීන් එනම් සත්‍යවාදීන් ශුහදා එනම් සත්‍ය උදෙසා දිවිපිදුවන් හා ස්වාලිහින් එනම් ධර්මිෂ්ටයින් අතරට පත්වනු ඇත සහචරයින්ගෙන් මොවුන් ඉතා හොඳය. අල්لهගෙන් ලැබෙන සැබෑත්‍යයාගශීලිත්වය මෙයයි. ඔවුන්ගේ තත්ත්වය දැනගැනීමට අල්له සර්වඥය يا أيها الذين آمنوا خذوا حذركم فانفروا ثبات أو انفروا جميعا وإن منكم لمن ليبطئن فإن أصابتكم مصيبة فإن أصابتكم مصيبة قال قد أنعم الله علي إذ لم أكن معهم شهيدا ولئن أصابكم فضل من الله ليقولن كأن لم تكن بينكم كأن لم تكن بينكم وبينه مودة يا ليتني كنت معهم فأفوز فوزا عظيما فليقاتل في سبيل الله الذين يشعون الحياة الدنيا بالآخرة ومن يقاتل في سبيل الله فيقتل أو يغلب فسوف نؤتيه أجرا عظيما විශ්වාස කළවුනි සැමවිටම සටනට සූදානමින් සිටියව්. තවද අවස්ථාව අනුව එක් එක් කණ්ඩායම් වශයෙන් හෝ සමූහයක් වශයෙන් හෝ සෑදී ඉදිරියට යව්. තවද නුබලා අතර සටනට පමාවන අයද සිටිති. නුබලාට විපතක් පැමිණියහොත් මාමවුන් සමග නොසිටීම මට අල්ලාගේ අනුග්‍රහයින් වූ දෙයක් යැයි. ඔහු පවසන්නේය. එසේ සටනට ගිය නුබලාට අල්ලාගෙන් ආශිර්වාද ලදහොත්. පෙරකී සටනට පමා වූ ඔහු නුඹලා හා ඔහු අතර දැනහැඳිනීමක් නොමැති අයකුමෙන් ඔහු මාත් ඔවුන් සමඟ සිටියානම් මටද විශිෂ්ට භාග්‍යයක් ලැබෙනු ඇතැයි පවසයි. පරලොව ජීවිතය සඳහා මෙම ලෞකික ජීවිතය විකුණනාය අල්لهගේ මාර්ගය උදෙසා සටන් කළ යුතුයි. අල්لهගේ මාර්ගයේ සටන් කර යමෙකු ඝාතනය කරනු ලැබුයේද නැත්හොත් ජයලැබුවේද අල්له දෙසා සටන් කිරීම වෙනුවෙන් අපි ඔහුට ශ්‍රේෂ්ඨ තිලිනයක් පිරිනමමු. وما لكم لا تقاتلون في سبيل الله والمستضعفين من الرجال والنساء والولدان الذين يقولون يقولون ربنا أخرجنا من هذه القرية الظالم أهلها واجعل لنا من لدنك وليا واجعل لنا من لدنك نصيرا الذين آمنوا يقاتلون في سبيل الله والذين كفروا يقاتلون في سبيل الطاغوت فقاتلوا فقاتلوا أولياء الشيطان إن كيد الشيطان كان ضعيفا අපගේ පරමාධිපතියානනි අයුක්ති සහගත පීඩකයින් ජීවත්වන මේ ගමින් අප බැහැර කරනු මැනව. ඔබගේ දයාවෙන් අප උදෙසා ආරක්ෂකයෙකු අපට ඇතිකරනු මැනව. තවද ඔබගින් උදව්කරුවෙකුද අපට ඇතිකරනු මැනවයි හඬ නගන්නා වූ දුබලහා පරිපීඩිත අසරණ පිරිමින් ස්ත්‍රීන් හා ළමයින් වෙනුවෙන් අල්لهගේ මාර්ගය උදෙසා නුබලා සටන් නොකළ යුත්තේ මක්නිසාද. විශ්වාස කළවුන් අල්لهගේ මාර්ගය උදෙසා සටන් කරති. ප්‍රතික්ෂේප කළවුන් එනම් අල්لهගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා උදෙසා සටන් කරති. එබැවින් නුබලා ශේතාන්ගේ සහයකයින් සමඟ යුද්ධ කරව. සැබැවින්ම ශේතාන්ගේ කපටි උපක්‍රම ඉතා දුබලය. ألم تر إلى الذين قيل لهم كفوا أيديكم وأقيموا الصلاة وآتوا الزكاة فلما كتب عليهم القتال إذا فريق منهم يخشون الناس ۖ يخشون الناس كخشية الله أو أشد خشية وقالوا ربنا لم كتبت علينا القتال لولا أخرتنا إلى أجل قريب قل متاع الدنيا قليل والآخرة خير لمن اتقى ولا تظلمون فتيلا සටන් කිරීමෙන් මදකට නුබලාගේ අත් ඉවතට ගනිව්. සලාත් ඉටු කරව. සකාත් ලබා දෙව් යැයි අමතන ලැබූ අය ගැන නුඹ සලකා බැලුවෙහිද. සටන් කිරීමට ඔවුනට අනකරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් අල්لهට බියවන තරම් හෝ ඊටත් වඩා ජනයාට බියවෙති අපගේ පරමාධිපතියානනි. ඔබ අපට සටන් කිරීම නියමකොට ඇත්තේ කවරහෙයින්ද. ඔබ තව ටික කලකට අප ප්‍රමාද කළෙහිනම් යන්නෙන් පවසති. මෙම ලෞකික ජීවිතයේ සැප සම්පත් අල්පය අල්لهට බියවෙන මිනිසෙකුට පරලොව ජීවිතය මීට වඩා බෙහිවින් අගනය තවද නුබලාට එයින් ඉතා සුළු වුවද හානියක් සිදුනොවේයැයි නබි මොහම්මත් පවසාව. أينما تكونوا يدرككم الموت ولو كنتم في بروج مشيدة وإن تصبهم حسنة يقولوا هذه من عند الله وإن تصبهم سيئة يقولوا هذه من عندك قل كل من عند الله فما لهؤلاء القوم لا يكادون يفقهون حديثاً ما أصابك من حسنة فمن الله وما أصابك من سيئة فمن نفسك وأرسلناك للناس رسولا وكفى بالله شهيدا නුඹලා මැනවින් සවිගැන් වූ බලකොටුවල සිටියද මරණය නුඹලා වෙත පැමිණෙන්නකි. ඔවුනට යහපත් වාසනාව අත්පත් වූ විට මේ අල්ලාගෙන් යැයි ඔවුහු පවසති. ඔවුනට අලාභහානයක් සිදුවුවහොත් මෙය සිදු වූයේ මුහම්මත් නුඹ නිසායයි පවසති. සෑම දෙයක්ම අල්ලාහගෙන් යැයි පවසව. ඔවුන්ට කිසිවක් නොතේරෙන තරමට මෙම ජනයාට කවරනම් දෙයක් අභාග්‍යයක් සිදුවී තිබේද. ඕ මනුෂ්‍යය නුඹට කවර නම් හොඳක් සිදුවේද එය අල්ලාගෙනි ඔහුගේ දයාව හේතුවෙනි නුඹට කවර නම් අයහපතක් සිදුවද ඒ නුඹගෙනි එනම් නුබේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයකි ඕ මුහම්මද අප නුඹ මිනිසුන්ට රසූල්ුවරයෙකු වශයෙන් එවා ඇත මේ සඳහා ශාක්ෂිකරු වශයෙන් අල්له ප්‍රමාණවච්ච මං يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا مِنْ عِندِكَ بَيَّتَ طَائِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ والله يكتب ما يبيتون فأعرض عنهم وتوكل على الله وكفى بالله وكيلا යමෙක් රසූල්වරයාට කීකරුවේද සැබවින්ම ඔහු අල්ලාට කීකරු වන්නෙකු වෙයි. යමෙක් ඔහුගෙන් ඉවත්ව යන්නේද සිය ක්‍රියාවන් වෙනුවෙන් පිළිතුරු දීමට ඔහු බැඳී සිටී. ඔවුන් රැකබලාගන්නා කෙනෙකු වශයෙන් අපි නුඹ පත් නොකළෙමු. නුඹගේ ඉදිරියෙහි අපි ඔබට කීකරුවෙමුයි ඔවුන් පවසති. එහෙත් ඔවුන් නුඹගෙන් ඉවත්වගිය විට ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රියේදී රහසින් රැස්ව නුඹ පවසන දේට විරුද්ධව කුමන්ත්‍රණය කරති. අල්له ඔවුන්ගේ රහස්සාකච්ඡා සියල්ලක්ම ලියාතබයි. එබැවින් ඔවුන්ට එසේම සිටින්නට ඉඩහරිව. තවද අල්له කෙරෙහි විශ්වාසය තබව්. ආරක්ෂකයෙකු වශයෙන් අල්له පමණක් ප්‍රමාණවත් වන්නේය. أفلا يتدبرون القرآن ولو كان من عند غير الله لوجدوا فيه اختلافا كثيرا وإذا جاءهم أمر من الأمن أو الخوف أذاعوا به ولو ردوه إلى الرسول وإلى أولي الأمر منهم وإلى أولي الأمر منهم لعلمه الذين يستنبطونه منهم ولولا فضل الله عليكم ورحمته لاتبعتم الشيطان إلا قليلاً فقاتل في سبيل الله لا تكلف إلا نفسك وحرض المؤمنين عسى الله أن يكف بأس الذين كفروا والله أشد بأسا وأشد تنكيلا ඔවුහු අල්කුරවානය පිළිබඳව කල්පනාව යොමු නොකරන්නෙහිද. එය එවන ලද්දේ අල්له නොව වෙන කවරෙකුගෙන් නම් ඔවුන් එහි පරස්පර විරෝධතා රාශියක් දකිනු ලැබ ඇත සාමය හා ආන්තරාය පිළිබඳව යම් ආරංචියක් ඔවුන්ට ලැබෙන විට ඔවුහු එය සැමවිටම දැනගන්නට සලස්වති එසේ කරනු වෙනුවට ඔවුන් රසුල්වරයාටත් ඔවුන් අතුරින් සමාජයේ වගකිවයුතු පුද්ගලයින්ටත් එය පැවරුව හොත් ඔවුන් අතුරින් එය එනම් එම ආරංචිය කිරා බලා පිරික්සීමට සුදුස්කම් ඇති අයට එය දැනගැනීමට හැකිවනු ඇත. නුබලාගේ දුරුවලකම් කොපමන වීදයත් නුබලා කෙරෙහි අල්لهගේ දයාවහා ඔහුගේ කරුණාව යොමු නොවී නම්. නුබලාගෙන් ස්වල්ප දෙනකු හැර අන්සිියල්ලන්ම ශෙයිතාන් අනුගමනය කොලෝ වූහ නබි මුහම්මද එබැවින් අල්لهගේ මාර්ගයේ සටන් කරව. නුඹ නුඹටම හැර අන් කිසිවෙකුටත් වගකිව යුතු නොවේ. එනමුත් සටන් කරන ලෙස නුඹ විශ්වාසිකයින් දිර්ගන්වව්. වැඩිකල් නොයාම අල්له ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලය බිඳිනු ඇත. බල පරාක්‍රමයෙන්ද දඩුවම්දීමෙන්ද අල්له ඉතා ශක්තිමච්ච. يشفع شفاعة حسنة يكن له نصيب منها ومن يشفع شفاعة سيئة يكن له كفل منها وكان الله على كل شيء مقيتا وإذا حييتم بتحية فحيوا بأحسن منها أو ردوها إن الله كان على كل شيء حسيبا الله لا إله إلا هو ليجمعنكم إلى يوم القيامة لا ريب فيه ومن أصدق من الله حديثا යමෙකු යහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නේද ඔහුට එයින් ලැබෙන ප්‍රතිවිපාකයෙන් කොටසක් ඇත. තවද අයහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නෙකු වේද ඔහුට එමගින් ලැබෙන අකුසලයෙන් කොටසක් ඇත. හැම දෙයක් කෙරෙහිම අල්له ඉතා සුපරීක්ෂාකාරීව පසුවේ තවද යමෙකු නුබලාට ගරු බුහුමනින් යුතුව ආචාර කරනු ලබන්නේ නම් එම ආචාරයටත් වඩා යහපත් ආචාරයකින් ප්‍රතිචාරය දක්වව් එසේ නැත්නම් යටත් පිරිසෙන් එවැනිම සමාචාරයක් දක්වව් සැබවින්ම අල්له සෑමදයකම කුසල් අකුසල් ගණන් මිනුම් පිළිබඳව සුපරීක්ෂාකාරීව පසුවෙයි. අල්له ඒ කියයයි ඔහු හැර අන් දෙවි කෙනෙකු නැත එය එළැඹීම සැක නැති පරමාන්තදිනයේදී නොබලා සියල්ලම සැබවින්ම එක්රැස් කරවනු ඇත අල්لهට වඩා සත්‍යය පවසන්නා කවරහුද فما لكم في المنافقين فئتين والله أركسهم بما كسبوا أتريدون أن تهدوا من أضل الله ومن يضلل الله فلن تجد له سبيلاً وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً فَلَا تَتَّخِذُوا مِنْهُمْ فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّى يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ فإن تولوا فخذوهم واقتلوهم حيث وجدتموهم ولا تتخذوا منهم وليا ولا نصيرا إلا الذين يصلون إلى قوم بينكم وبينهم ميثاق أو جاءوكم ۖ أو جاءوكم حصرت صدورهم أن يقاتلوكم أو يقاتلوا قومهم ولو شاء الله لسلطهم عليكم فلقاتلوكم فإن اعتزلوكم فلم يقاتلوكم وألقوا إليكم السلم وألقوا إليكم السلم فما جعل الله لكم عليهم سبيلا වංචනකයින් රැස් කරගත් පාපයන් නිසා අල්له ඔවුන් පෙරසිටි තත්ත්වයට පත්කර තිබියදීත් ඔවුන් පිළිබඳව නුබලා අතර දෙපිරිසක් පහල වූයේ කෙසේද මං මුලාවීමට අල්ලා විසින් ඉඩහරින් ලැබුවෙකුට මග පෙන්වීමට නුබලා අදහස් කරන්නාහුද සත්‍ය මාර්ගයෙන් අල්له පිටමං කළ අයෙකුට යහමාර්ගයක් නොබ කිසිවිටක නොදකින්නෙහිය. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්න වූ පරිදිම නුබලාත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත්වී නුබලා එකසේ විය යුතු බවයි. එබැවින් ඔවුන් අල්لهගේ මාර්ගිය දෙසට සංක්‍රමණය වනතුරු නුබලා ඔවුන් අතුරින් කිසිවෙකු මිතුරෙකු නොකරගත යුතුයි. ඔවුන් එසේ සංක්‍රමණය කිරීමට පසුබට වුවහොත් ඔවුන් හසු කරගනිියු. ඔවුන් හමුවන කොතැනැකදී වුවද ඔවුන් ඝාතනය කරව. තවද ඔවුන්ගින් කිසිවෙකුද මිතුරන් හෝ උදව්කරුවන් ලෙස නොගනිියු. නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇතිකරගත් ජනයා වෙත එකතු වූ අයද නුබලාට විරුද්ධව හෝ තමන්ගේම ජනයාට විරුද්ධව හෝ සටන් කිරීමට ඔවුන්ගේ හදවත් පැකිල්ලෙමින් නුබලා වෙත ආ අයද හැර අන් අය නුබලාගෙන් වෙන් වූ අයයි. අල්لهට අභිමත වූයේ නම් ඔවුන් නුබලා කෙරෙහි පවරයි. එවිට ඔවුහුද නුබලාට විරුද්ධව සටන් කළ හැකිය. එබැවින් ඔවුහු නුබලාට සාමීන් සිටින්නට ඉඩහැර ඉවත්වී නුබලාට විරුද්ධව සටනට ඉදිරිපත් නොවී සාමය සඳහා නුබලාට යෝජනා ඉදිරිපත් කරන්නාහු නම්. නුබලා විසින් ඔවුන් ආක්‍රමණය කිරීමට කිසිදු මාර්ගයක් අල්له නොබලාට තබා නැත. ستجدون آخرين يريدون أن يأمنوكم ويأمنوا قومهم كلما ردوا إلى الفتنة أركسوا فيها فإن لم يعتزلوكم ويلقوا إليكم السلم ويكفوا أيديهم ويكفوا أيديهم فخذوهم واقتلوهم حيث ثقفتموهم وأولئكم جعلنا لكم عليهم سلطانا مبينا නුඹලාගෙන් ආරක්ෂාව ලබාගන්නන්ටද තමන්ගේ ජනයාගෙන් ආරක්ෂාව ලබා ගැනීමටද අදහස් කරන්නා වූ තවත් වංචනිකයින් පිරිසක් නුඹලා දකිනු ඇත ඔවුහු අයහපත් අනර්ථකාරී ක්‍රියාවන්හි යෙදීමට අවස්ථාවක් ලත් විගස එහි සම්පූර්ණයෙන්ම ගිලිති ඔවුහු නුබලා සතුරු කර ගැනීමෙන් නොවලකින්නාහු නම් නුබලාගෙන් සාමය නොපතන්නාහු නම්ද නුබලා හා සටන් කිරීමෙන් ඔවුන්ගේ අත් නොවලකින්නාහු නම්ද ඔවුන් සිරභාරයට ගනිව තවද ඔවුන් හමුවන තැන ඔවුන් ඝාතනය කරව ඔවුන් හා සටන් කිරීමට ඒ කාන්ත බලයක් අප විසින් නුබලාට දී ඇත. وما كان لمؤمن أن يقتل مؤمنا إلا خطأ ومن قتل مؤمنا خطأ فتحرير رقبة مؤمنة فتحرير رقبة مؤمنة ودية مسلمة إلى أهله إلى أهله إلا أن يصدقوا فإن كان من قوم عدو لكم وهو مؤمن فتحرير رقبة مؤمنة وإن كان من قوم بينكم وبينهم ميثاق فدية مسلمة فدية مسلمة مسلمة إلى أهله وتحرير رقبة مؤمنة فمن لم يجد فصيام شهرين متتابعين توبة من الله وكان الله عليما حكيما ومن يقتل مؤمنا متعمدا فجزاؤه جهنم فجزاؤه جهنم خالدا فيها وغضب الله عليه ولعنه ولعنه وأعد له عذابا عظيما වැරදීමකින් හැර විශ්වාසවන්තයෙකු ඝාතනය කිරීමට තවත් විශ්වාසවන්තයකුට තානමිය යමෙකු වැරදීමකින් විශ්වාසවන්තයකු ඝාතනය කරනලා දෙනම් ඊට වන්දියක් වශයෙන් ඔහු විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතුයි. තවද ඝාතනය කරනු ලැබූ තැනත්තාගේ උරුමක්කාරයින්ට දියත් එනම් රුදිර වන්දිය ගෙවිය යුතුයි. එම උරුමක්කාරයින් දානශීලී චේතනාවෙන් එම මුදල් බාර නොගතහොත් හැර එවිට එය නොගෙවා සිටිය හැකිය. එහෙත් මරණලද විශ්වාසවන්තයා වූ ඔහු නුඹලාට සතුරු වූ ජනතාවකට අයත් වූයේ නම් වන්දිය වනුයේ එක් විශ්වාසවන්ත වාහලෙකු නිදහස් කිරීමය ඝාතනය කරනු ලැබූ ඔහු නුබලාත් ඔවුන් අතරත් ගිවිසුමක් කරගත් ජනතාවකට අයත් වූයේ නම් එවිට දියත් එනම් රුදිර වන්දිය ඔහුගේ උර්මක්කාරයින්ට ගෙවිය යුතුයි තවද විශ්වාසික වහලෙකු මුදාහල යුතුයි වහලෙකු මුදාහැරීමට නොහැකිනම් අල්لهගෙන් තවබා එනම් පශ්චාත්තාපය ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක් උපවාසය පිහිටුවිය යුතුයි. අල්له සර්වඥය සර්ව ප්‍රඥාවන්තය වරදකින් තොරව විශ්වාසවන්තයෙකු ඕනෑ කමින්ම ඝාතනය කරන තැනත්තාවන ඔහුට දඩුවම අපායයි. ඔහු සදාකල්හිම ඒ වෙසිනු ඇත. අල්له ඔහු කෙරෙහි උදහස පහල කළේය. ඔහුට ශාප කළේය. ඔහුට මහත් වූ වේදනාවද සූදානම් කර ඇත. يا أيها الذين آمنوا إذا ضربتم في سبيل الله فتبينوا فتبينوا ولا تقولوا لمن ألقى إليكم السلام لست مؤمنا تبتغون عرض الحياة الدنيا فعند الله مغانم كثيرة كذلك كنتم من قبل فمن الله عليكم فتبينوا إن الله كان بما تعملون خبيرا විශ්වාස කළවුනි අල්لهගේ මාර්ගය වෙනුවෙන් ජිහාත් සඳහා නොබලා යනවිට සතුරා කවුදැයි මිතුරා කවුදැයි පැහැදිලි කර ගනිව්. කෙනෙකු නුබලාට සලාම් සාමයේ ආචාරයකයොහොත් නුබලා ලෞකික ලාබ බලාපොරොත්තුවෙන් නුඹ විශ්වාසවන්තයකු නොවේ යැයි නොපවසව්. නිමක් නැති වස්තු අල්له වෙත ඇත මීට පෙර නුබලාත් මේ තත්ත්වයෙහිම පසුවිය එවිට අල්له නුබලා කෙරෙහි සිය දයාව දැක් වූයේය එබැවින්. මෙවැනි අය නුඹලා පැහැදිලිව හඳුනා ගනිව්. නුඹලා කරන දෑ කුමක්දයි الله සම්පූර්ණයෙන්ම දන්නේය. لا يستوي القاعدون من المؤمنين غير أولي الضرر والمجاهدون في سبيل الله بأموالهم وأنفسهم ۖ فضل الله المجاهدين بأموالهم وأنفسهم على القاعدين درجة وكلا وعد الله الحسنى وفضل الله المجاهدين على القاعدين أجرا عظيما درجات منه ومغفرة ورحمة وكان الله غفورا رحيما විශ්වාසවන්තයින් අතුරින් යුද්ධයට සහභාගිවීමට බාධාවන සාධාරණ හේතුවක් නොමැතිව එසේ සහභාගි නොවී රැඳී සිටින්නන්ද අල්ලාගේ මාර්ගයේ සිය ජීවිත සහසිය වස්තුූන් කැපකරමින් යුද්ධ කරන මුජාහිත් සෙබලුන්ද යන දෙපිරිසද සමනොවේ මන්ද සිය ජීවිත හා වස්තුූන් කැපකොට යුද්ධ කරන මුජාහිත් සෙබලුන්ව සාධාරණ හේතු නොමැතිව ඔරැන්දී සිටින්නන්ට වඩා දරජාත්නම් තරාතිරම් අතින් අල්له ඉතා උසස්කොට ඇත එවැනි මුජාහිදුවරුන් සියල්ලන්ටම අල්ලා යහපත එනම් ස්වර්ග තිරින කරන බව පොරුන්දුවී තිබේ තවද මුජාහිත් සෙබලුන්ව ඔරැන්දී සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ තිලෙනයක් මගින් අල්له උසස්කොට තිබේ යුද්ධයට සහභාගී වූ ඔවුනට ඔහුගෙන් උසස් තනතුරද සමාවද දයාවද ලැබේ අල්ලා ක්ෂමාශීලීහා දයාශීලී වන්නේය إن الذين توفاهم الملائكة ظالمي أنفسهم قالوا فيما كنتم قالوا كنا مستضعفين في الأرض قالوا ألم تكن أرض الله واسعة فتهاجروا فيها فأولئك مأواهم جهنم وساءت مصيراً إلا المستضعفين من الرجال والنساء والولدان لا يستطيعون حيلة لا يستطيعون حيلة ولا يهتدون سبيلاً فأولئك عسى الله أن يعفو عنهم وكان الله عفوا غفورا ومن يهاجر في سبيل الله يجد في الأرض مراغما كثيرا وسعه ومن يخرج من بيته مهاجرا إلى الله ورسوله ثم يدركه الموت ثم يدركه الموت فقد وقع أجره على الله وكان الله غفورا رحيما තමාට තමන්ම අපරාධ කරගත් අයගේ ප්‍රාණය සුරදූතයෙන් අත්පත් කරගන්නා කල්හි නුබලා කෙසේ සිටියාහුදැයි සුරදූතයෝ අසති පොලොවෙහි අප ඉතා බෙලහීනයන්ව සිටියමුයි ඔවුහු පවසති එවිට නුබලාට ඒ සංක්‍රමණයවීමට තරම් අල්لهගේ භූමිය විශාලව නොතිබුණේ දැයි ඔවුහු එනම් සුරදූතයෝ අසති එවැන්නන්ගේ ලැගුම් ස්ථානය අපාගින්නයි එය සැබවින්ම නරකම ලැගුම් ගන්නා ස්ථානයයි පුරුෂයින්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද කුඩා දරුවන්ගෙන්ද කිසිම හවුහරණයක් ලබා ගැනීමට අපොහොසත් වූද ඉතා දුර්වල වූද එයින් බැහැරයාමට මග නොදැන සිටියවුන්ද හැර මෝනට අල්ලා සමාවදිය හැක අල්ලා ක්ෂමාශීලී හා සහනශීලිය අල්لهගේ මාර්ගයේ සංක්‍රමණය වන්නන්ට රැක්කවරණය සඳහා භූමියෙහි විශාල පහසුකම් ඇති තැන්ද සුව පහසුව ඇති ස්ථානද ලැබෙන්නේය අල්له සහ ඔහුගේ නබිවරයා වෙත සංක්‍රමණය වීම සඳහා තමන්ගේ නිවසින් පිටවී ගමන් කරන විට ඔහුට අතරමගදී මරණය සිදුවහොත් නිසැකවම ඔහුගේ පලවිපාක අල්له කෙරෙහිය අල්له ක්ෂමාශීලී හා දයාන්විත වන්නේය وإذا ضربتم في الأرض فليس عليكم جناح أن تقصروا من الصلاة إن خفتم أن يفتنكم الذين كفروا إن الكافرين كانوا لكم عدوا مبينا وإذا كنت فيهم فأقمت لهم الصلاة فلتقم طائفة منهم فلتقم طائفة منهم معك وليأخذوا أسلحتهم فإذا سجدوا فليكونوا من ورائكم ولتأت طائفة أخرى لم يصلوا فليصلوا معك فليصلوا معك وليأخذوا حذرهم وأسلحتهم ۖ وَدَّ الَّذِينَ كَفَرُوا لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُمْ مَيْلَةً وَاحِدَةً ولا جناح عليكم إن كان بكم أذى من مطر أو كنتم مرضى أو كنتم مرضى أن تضعوا أسلحتكم وخذوا حذركم إن الله أعد للكافرين عذابا مهينا නුබලා මහපොළොවේ ගමනක යෙදී සිටින විට ප්‍රතික්ෂේප කරන්නෝ නුබලාට විපතක් කරතැයි නුබලා බියවන්නෙහු නම් සලාතයන් කෙටිකිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ නුඹලාගේ ප්‍රකට සතුරෝ වෙති. තවද නබි මුහම්මද් නුඹ යුද තත්වයකදී මුස්ලිම්වරුන් වූ ඔවුන් අතර සිටින අවස්ථාවක ඔවුන්ට නුඹ සලාත් ඉටු කළහොත් ඔවුන්ගෙන් කණ්ඩායමක් නුඹ පසුපසින් සිට ගැනීමට සැලැස්විය යුතුයි. ඔවුන් සිය ආයුධ තමන් අතට තබාගත යුතුයි. ඔවුන් සජදානම් නලලබිම තබා නමස්කාර කර නිම වූ විට එතැනින් ඉවත්ව නුබලාට පිටුපසින් සිටිය යුතුයි. තවද ඔවුන් සලාත් ඉටු නොකළ වෙනත් කණ්ඩායමක් පැමිණ නුඹ සමග සලාත් ඉටු කළ යුතුයි. තවද ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සීකල්පනාවෙන්ද ඔවුන්ගේ ආයුධ තමන් සතුව තබාගනිමින්ද සිටියයුතුයි. නුබලා නුබලාගේ අවි ආයුධ හා බඩු බාහිරාදිය ගැන නොසැලකිලිමත් වුවහොත් එවිට නුබලාවෙත හදිසියෙන්ම කඩා පැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ අවස්ථාවක් එනතුරු මාන බලමින් සිටිති. එහෙත් වර්ෂාව නිසා හෝ නුඹලා අසනීපයෙන් පසුවනහෙයින් හෝ නුබලාට යම් අපහසුවක් දැනුනහොත් හෝ නුබලා නුබලාගේ අවි බිමතැබීම වරදක් නැත. තවද නුබලා නුබලාගේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් සිටියයුතුයි. සැබවින්ම අල්له ප්‍රතික්ෂේප කරන්නන්ට නින්දා සහගත වේදනාවක් سودانم کرته فإذا قضيتم الصلاة فاذكروا الله قياما وقعودا وعلى جنوبكم فإذا اطمأننتم فأقيموا الصلاة إن الصلاة كانت على المؤمنين كتابا موقوتا ولا تهنوا في ابتغاء القوم إن تكونوا تألمون فإنهم يألمون كما تألمون وترجون من الله ما لا يرجون وكان الله عليما حكيما නුබලා සලාතය අවසන් කළ විට සිටගෙන සිටිමින්ද වාඩිවී සිටිමින්ද පැත්තට ඇලවී සිටිමින්ද අල්ලා සීපත් කළ යුතුයි. ඉක්බිතිව නුබලා සතුරන්ගේ ආරක්ෂා සහිත තත්ත්වයකට පත් වූ වහම නුබලාගේ නියමිත සලාත් සම්පූර්ණයෙන් ඉටු කරව. සැබවින්ම සලාත්වනාහි විශ්වාසවන්තයින් විසින් නියමිත වේලාවන්හිදී පැවැත්විය යුතු අනිවාර්ය යුතුකමකි. මෙම මිනිසුන් ලුහුබැඳීමේදී දුබලකමක් නුබලා නොදක්වාව. නුබලා දුෂ්කරතාවලින් පෙළෙන්නාහුද. නුබලා දුෂ්කරතාවලින් පෙළෙන්නාක් මෙන්ම ඔහුදැන් සැබවින්ම දුෂ්කරතාවලින් පෙළෙති. තවද ඔවුන් අපේක්ෂා නොකරන දෙය නුබලා අල්ලාගෙන් අපේක්ෂා කරන්නාහුය. අල්ලා සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ولا تكن للخائنين خصيما واستغفر الله إن الله كان غفورا رحيما ولا تجادل عن الذين يختالون أنفسهم إن الله لا يحب من كان خوانا أثيما يستخفون من الناس ولا يستخفون من الله وهو معهم وهو معهم إذ يبيتون ما لا يرضى من القول وكان الله بما يعملون محيطا නබි මුහම්මද අල්ලා විසින් නුබට දක්වන ලද සත්‍යය මාර්ගය අනුව ජනයා අතර විනිශ්චයකට එළඹීමට නුබට හැකිවනු පිණිස සත්‍යය අන්තර්ගත මේ ග්‍රන්ථය සැබවින්ම අප විසින් නුඹ වෙත එවන ලදී. එබැවින් වංක වූ මිනිසුන්ට නුඹ ආයාචනය කරන්නෙකු නොවව්. තවද අල්ලාගෙන් සමාවයදෙව්. සැබවින්ම අල්ලා ක්ෂමාශීලී හා දයන්විතය. තමන්ටම වංක වූ අයවෙනුවෙන් නුඹ ආයාචනා නොකළ යුතුයි. යළි යළිත් වංක වූ සහ පාපකාරී වූ තැනතා සැබවින්ම අල්له ප්‍රිය නොකරන්නේය. ඔවුහු තමන්ගේ පාපී ක්‍රියා ජනයාගෙන් සඟවති. එහෙත් මේවා අල්ලාගෙන් නොසැඟවෙති. අල්له ප්‍රිය නොකරන රහස්සාකච්ඡාවන් ඔවුන් රාත්‍රී කාලයේදී පවත්වන විට පවා ඔහු ඔවුන් සමගවෙයි. ඔවුන් කරන සියලු දෑ පිළිබඳව අල්له වටලමින් සිටි. هاأنتم هؤلاء جادلتم عنهم في الحياة الدنيا فمن يجادل الله عنهم يوم القيامة أم من يكون عليهم وكيلا ومن يعمل سوءا أو يظلم نفسه ثم يستغفر الله ثم يستغفر الله يجد الله غفورا رحيما ومن يكسب إثما فإنما يكسبه على نفسه وكان الله عليما حكيما නුබලා මෙම ලෞකික ජීවිතයේදී ඔවුන් වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කොට ඇත. එහෙත් මලවුන් කෙරෙන් නැගිටුවන දිනේදී ඔවුන් වෙනුවෙන් අල්ලා සමඟ විවාද කරන්නේ කවුරුද නැතහොත් එහිදී ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නා කවුරුද කෙනෙකු පාපකමක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් වුවද තමාට වරදක් කර ගැනීමෙන් පසු අල්ලාගෙන් සමාව අයදින්නේ නම් අල්ලා ක්ෂමාශීලි හා දයාන්විත බව ඕට පෙනියනු ඇත එහෙත් කෙනෙකු යම් නපුරක් කර එහි ප්‍රතිවිපාකේ උපයාගන්නේ නම් ඔහු තමාටම එම නපුර උපයාගන්නේය. අල්له සර්වඥානීය සර්වඥය. يكسب خطيئة أو إثما ثم يرم به بريئا ثم يرم به بريئا فقد احتمل بهتانا وإثما مبينا ولولا فضل الله عليك ورحمته لهمت طائفة منهم أن يضلوك وما يضلون إلا أن أنفسهم وما يضرونك من شيء وأنزل الله عليك الكتاب والحكمة وعلمك ما لم تكن تعلم وكان فضل الله عليك عظيما لا خير في كثير من نجواهم إلا من أمر بصدقه إلا من أمر بصدقة أو معروف أو إصلاح بين الناس ومن يفعل ذلك ابتغاء مرضات الله فسوف نؤتيه أجرا عظيما එහෙත් කෙනෙකු වර්දක් හෝ පාපයක් කොට එය වෙන අහිංසකයකුට පවරයි නම් ඔහු ප්‍රකට පාපේද පරාපවාදයේ වරදද සැබවින්ම තමාවෙත පවරාගනී. නබි මුහම්මද අල්لهගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාවද නුඹ කෙරෙහි නොවන්නේ නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ නොමග යැවීමට උත්සාහ කරන්න ඕය. එසේවුවද ඔවුන් තමන්වම මිස නොමග නොයවන්න ඕය. තවද ඔවුහු නුඹට කිසි දෑකින් හානි නොකරන්නෝමය. අල්له නුඹ වෙත ග්‍රන්ථය හා ප්‍රඥාව එවා නුඹ නොදත්දෑ නුඹට උගන්වා ඇත නුඹ කෙරෙහි අල්لهගේ වරප්‍රසාදය අති උදාරය ඔවුන්ගේ රහස්සාකච්ඡාවලින් බොහෝමයක යහපත්දේ නැත එහෙත් දානය හෝ ධර්මිෂ්ඨතාව හෝ මිනිසුන් අතර සමාධානය ඇතිකිරීම ගැනද අනකරන අයගේ කතා හැරය යමෙකු අල්لهගේ ප්‍රසාදය පතා එසේ කළහොත් මතුව අපි ඔහුට මහත් වූ පලවිපාක දෙන්නෙමු. ومن يشاقق الرسول من بعد ما تبين له الهدى ويتبع غير سبيل المؤمنين ويتبع غير سبيل المؤمنين نوله ما تولى ونصله جهنم وساءت مصيرا إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومن يشرك بالله فقد ضل ضلالا بعيدا إن يدعون من دونه إلا إناثا وإن يدعون إلا شيطانا مريدا لعنه الله وقال لأتخذن من عبادك نصيبا مفروضا ولأضلنهم ولأمنينهم ولآمرنهم فليبتكن آذان الأنعام فليبتكن آذان الأنعام ولآمرنهم فليغيرن خلق الله ۖ ومن يتخذ الشيطان وليا من دون الله فقد خسر خسرانا مبينا එහෙත් මාර්ගෝපදේශය තමාට පැහැදිලි වූ පසුත් රසූල්වරයාට විරුද්ධ වෙමින් විශ්වාසිකයින්ගේ මාර්ගය හැර අන්‍ය මාර්ගයක් අනුගමනය කිරීමට පෙළැඹී සිටින තැනැත්තා ඔහු එළඹ ඇති මාර්ගය වෙතම අපි ඔහු යොමු කරමු. තවද අපි ඔහු අතිශය නිරයට ඇතුළත් කරමු. එය අවසානයට යන ස්ථානයෙන් නපුරුම ස්ථානයයි. සැබවින්ම අල්له ඔහුට සමානයන් තැබීම ක්ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අභිමත වූ කෙනෙකුට ඔහු සමාවදෙයි. අල්لهට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබවින්ම මංමූලාවී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි. ආදේශකයින් වන ඔවුහු දේවතාවියන් මිස ඔහු නො අදහති තවද ඔවුහු දුෘෂ්ට ශෛතාන් මිස නො අදහති අල්له ඔහුට ශාප කළේය එවිත ශෛතාන් මම ඔබගේ වහලුන්ගෙන් නිසි කොටස මාවෙත ගන්නෙමියයි කිවේය එසේ කරමින් සැබවින්ම මම ඔවුන් මුලා කරන්නෙමි ඔවුන් තුළ වැරදි අදහස් ඇතිකරවන්නෙමි මා ඔවුන්ට අනකරන්නෙමි එවිට ඔවුහු එලු බැටලු ඔටු ගව ආදී ගොවිපල සතුන්ගේ කන්කපන්නෝය තවද මා ඔවුන්ට අනකළවිට ඔවුහු අල්ලාගේ නිර්මාණයන් වෙනස් කරති ඔහු එනම් ශෙයිතාන් කීය අල්له වෙනුවට ශෙයිතාන් තමාගේ අනුග්‍රහකයා කරගන්නා කවරෙකු වුවද ඒ කාන්තයෙන්ම ඔහු ප්‍රකට පරාජිතයෙක් වන්නේය يعدهم ويمنيهم وما يعدهم الشيطان إلا غرورا أولئك مأواهم جهنم ولا يجدون عنها محيصا والذين آمنوا وعملوا الصالحات سندخلهم جنات تجري جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا وعد الله حقا ومن أصدق من الله قيلا ليس بأمانيكم ولا أماني أهل الكتاب من يعمل سوءا يجز به ولا يجد له من دون الله ولا يجد له من دون الله وليا ولا نصيرا ඔහු ඔවුන්ට පොරුන්දු දෙයි තවද ඔවුන් මුලා කරගනී හුදෙක් රැවටීම විනා ශෛතාන් ඔවුන්ට පොරොන්දු නොදෙන්නේය ඔවුන් නිවසන තැන නිරයවන්නේය ඔවුහු එයින් මිදීමක් නොදකිති. විශ්වාසකොට යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නවුන් යටින් දිය ඇලි ගලා බස්නා ස්වර්ගයට ඇතුළු කරවන්නෙමු. ඔවුන් එහි සදා කල්හිම වෙසෙනු ඇත. අල්لهගේ පොරොන්දුව සත්‍යය අල්لهගේ වචනයට වඩා සත්‍යවන්නේ කවරෙකුගේ වචනේද. නුඹලා අදහස් කරන ප්‍රකාරයට හෝ දහම්ලත් අය අදහස් කරන ප්‍රකාරයට හෝ නැත. පව්කරන්නේ කවරෙක්ද ඔහු ඒට දඩුවම් ලබයි ඔහුට අල්ලාහැර ආරක්ෂකයෙකුද ආධාරකරුවෙකුද ඔහු නොදකින්නේය ومن يعمل من الصالحات من ذكر أو أنثى وهو مؤمن فأولئك فأولئك يدخلون الجنة ولا يظلمون نقيرا ومن أحسن دينا ممن أسلم وجهه لله وهو محسن وهو محسن واتبع ملة إبراهيم حنيفا واتخذ الله إبراهيم خليلا ولله ما في السماوات وما في الأرض وكان الله بكل شيء محيطا යමෙකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු හෝවේවා ස්ත්‍රියක හෝවේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප්‍රමාණයක්වත් අපරාධ නොකරනු ලබති. ඔහු යහපත් ක්‍රියාවන් කරමින් තම මුහුණ අල්ලා වෙත අවනත කර අල්ලාට සම්පූර්ණයෙන් අවනතවී අන් සෑම මාර්ගයකින්ම ඉවත්වී ඉබ්‍රාහින්ගේ මාර්ගය අනුගමනය කරන්නාට වඩා යහපත් ජීවන ප්‍රතිපදාවක් කාහට නම් ලදහැකේද. අල්له සිය මිත්‍රයෙකු වශයෙන් ඉබ්‍රාහිම්ව තෝරාගත්තේය. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම අල්له සතුය. අල්له සියල්ලක්ම වටල්මින් සිටි. وَيَسْتَفْتُونَكَ فِي النِّسَاءِ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وما يتلى عليكم في الكتاب في يتامى النساء اللاتي لا تؤتونهن لا تؤتونهن ما كتب لهن وترغبون وترغبون أن تنكحوهن والمستضعفين من الولدان وأن تقوموا لليتامى بالقسط وما تفعلوا من خير فإن الله كان به عليما وإن امرأة خافت من بعلها نشوزا أو إعراضا أو إعراضا فلا جناح عليهما أن يصلحا بينهما صلحا والصلح خير وأحضرت الأنفس الشح وإن تحسنوا وتتقوا فإن الله كان بما تعملون خبيراً ඔවුහු ස්ත්‍රීන් පිළිබඳව නුබගින් ආගමික තීරණය කුමක් දැයි විමසති. ඔවුන් පිළිබඳව අල්له නුබලාට තීරණය දෙන්නේ යැයි පවසව. තවද ඔවුනට නියමිත දෑ නුබලා නොදී සිටින්නා වූද. නුබලා ඔවුන් සරණපාවා ගැනීමට ආශා කරන්නා වූද. අනාත ස්ත්‍රීන් ගැනද දරුවන් අතුරින් දුරුවලයින් ගැනද. මෙම ග්‍රන්ථයෙහි නුබලාවෙත හදාරවනු ලැබවා වූ නීති රීතිද අනාතයින් කෙරෙහි සාධාන් ලෙස හැසිරිය යුතු යැයිද නුබලා සිහිපත් කරනුයි නබි මුහම්මත් පවසව. තවද නුබලා කරන සියලු හොඳ දෑගැන සැබවින්ම අල්له හොඳින් දැන සිටි. ස්ත්‍රියක් සිය ස්වාමිපුරුෂයාගෙන් අකාරුණික සැලකිල්ලක් ලැබීම හෝ අප්‍රිය කිරීමක් පිළිබඳව බියවෙතොත් ඔවුන් දෙදෙන අතර සමාධානය ඇතිකර ගැනීම ඔවුන් දෙදනා කෙරෙහි වරදක් නැත. සාමය ඉතාගනීය. මසුරුකම මිනිසුන්ගේ සිත්හි පලපැදියම් කරන ලදී. නුබලා ත්‍යාගශීලිත්වය දක්වා නුබලාගේ ගණු දෙනු හා වැඩකටයුතුවලදී අල්لهට බියබැතිමත් වෙතොත් එවිට සැබවින්ම නුබලා කරන සෑම දෙයක් ගැනම අල්له මැනවින්දනේ. ولن تستطيعوا أن تعدلوا بين الناس النِّسَاءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِيلُوا كُلَّ الْمَيْلِ فلا تميلوا كل الميل فتذروها كالمعلقة وإن تصلحوا وتتقوا فإن الله كان غفورا رحيما وإن يتفرقا يغن الله كلا من سعته وكان الله واسعا حكيما ولله ما في السماوات وما في الأرض ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله وإن تكفروا فإن لله ما في السماوات وما في الأرض وكان الله غنيا حميدا නුඹලාගේ සියලුම භාර්යාවන්ට සැලකීමේදී පරිසමාප්ත වශයෙන් යුක්ති සහගතවීමට නුබලා දැඩිසේ අදහස් කළද එය නුබලාට කළ නොහැකි දෙයක් විය හැක. එහෙත් නුබලා ප්‍රිය කරන එකම භාර්යාවක් වෙත නුඹ එක හෙලාම හැරි අනෙක් පාරයාව අහසේ එල්ලී සිටින කෙනෙකු මෙන් අත් නොහරිව්. නුඹලා නිවැරදිටෙස හැසිරෙන්නේ නම් අල්ලාට බියබැතිමත් වන්නේ නම් අල්ලා අතික්ෂමාශීලීය දයන්විතය. එහෙත් අඹු සැමියන් වන දෙදෙනාව වෙන් වෙතොත් අල්ලාසිය ප්‍රභූමය මගින් ඒ එක් එක් අය අනෙකාගෙන් යැපෙන්නෙකු නොවන තත්ත්වයකට පත්කරනු ඇත. අල්له ස්වයං ප්‍රභූමය වන්නාද සර්ව ප්‍රඥාවන්තද වේ. තවද අහස්වල තිබෙන දෑද මහපොළොවේ තිබෙන දෑද අල්له සතුය නුබලාට පෙර ධර්මග්‍රන්ථය පිරිනමුණු ලැබූවන්ටද දැන් නුබලාටද නුබලාගේ සියලුම ගණු දෙනු හා කටයුතුවලදී. අල්لهට නුබලා බියබැතිමත් විය යුතුයැයි අනුශාසනා කළෙමු. නුබලා ප්‍රතික්ෂේප කළහොත් සැබවින්ම අහස්වල තිබෙන දෑහා මහපොළොවේ තිබෙන දෑ අල්له සතු බව නුබලා දතයුතුයි. අල්له සොයං සම්පූර්ණ වන්නාද සකළ ප්‍රශංෂාවටම හිමිකරුවන්නාද වේ. ولله ما في السماوات وما في الأرض وكفى بالله وكيلا إن يشأ يذهبكم أيها الناس ويأت بآخرين وكان الله على ذلك قديرا من كان يريد ثواب الدنيا فعند الله ثواب الدنيا والآخرة وكان الله سميعا بصيرا තවද أحس දෑද මහ පොළොවෙහි දෑද الله ستوية پالقيا وشين الله ප්‍රමාණවච්චය ජනයිනි ඔහුට අභිමතවේ නම් නුඹලා ඉවත්කොට නුඹලා වෙනුවට වෙනත් අය පහල කරවීමට ඔහුට හැකිය මෙසේ කිරීමට තරම් අල්ලා සර්ව බලධාරීවේ යමෙක් මෙලොව තිලිනය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද මෙලොව හා පරලොව තිලිනයන් අල්ලා වෙතයයි ඔහු දතයුතුයි අල්له සර්ව ශ්‍රාවකය සියල්ල මැනවින් දකින්නාය يا أيها الذين آمنوا كونوا قوامين بالقسط شهداء لله شهداء لله ولو على أنفسكم أو الوالدين والأقربين إن يكن غنيا أو فقيرا فالله أولى بهما فلا تتبعوا الهوى أن تعدلوا وإن تلووا أو تعرضوا فإن الله كان بما تعملون خبيراً يا أيها الذين آمنوا آمنوا بالله ورسوله آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله والكتاب والكتاب الذي أنزل من قبل ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر واليوم الآخر فقد ضل ضلالا بعيدا විශ්වාසවන්තේනි නුඹලා ස්තිර ලෙස යුක්තිය ඉටු කරන්නන් වව් නුඹලාගේ යුක්තිය හා ශාක්ෂය නුඹලාට හෝ දෙමවපියන්ට හෝ ඥාතීන්ට හෝ හානිකරවිය හැකි වුවද අල්له වෙනුවෙන් ශාක්ෂිකරුවන් වව් අදාළ තැනැත්තා වූ ඔහු පොහොසත් වුවද දුප්පත් වුවද ඉන් කමක් නැත අල්له ඔවුන් දෙදෙනගේ ආරක්ෂාව පිළිබඳව නුඹලාට වඩා ඉතා සැලකිලිමත් වෙයි එබැවින් යුක්තිය ඉෂ්ටකිරීමේ මාර්ගයෙන් නුබලා බැහැරවීමට ඉඩ ඇතිහෙයින් නුබලාගේම අභිමතය අනුව ක්‍රියා නොකරාව නුබලා ස්වකීය සාක්ෂිය විකෘති කළ හොත් හෝ නුබලා සත්‍යය පැවසීමෙන් වැලකී සිටිය හොත් හෝ නුබලාගේ ක්‍රියාවන් පිළිබඳව සැබැවින්ම අල්له සම්පූර්ණ අවධානයෙන් යුතුව පසුවන බව දැනගනයු විශ්වාස කළවුනි අල්لهද ඔහුගේ රසුල්වරයාද ඔහුගේ රසුල්වරයා වෙත එවනලද ධර්ම ග්‍රන්ථේද මීට පෙර අල්له විසින් එවනලද සෑම ග්‍රන්ථයක්මද විශ්වාස කරව්. අල්لهද ඔහුගේ මලක්වරුද ඔහුගේ ධර්ම ග්‍රන්ථයද ඔහුගේ රසුල්වරු හා පරමාන්තදිනය කවරෙක් ප්‍රතික්ෂේප කරන්නේද සැබවින්ම ඔහු ඈත් වූ දුර්මාර්ගේ නොමග ගොස් සිටී إن الذين آمنوا ثم كفروا ثم آمنوا ثم كفروا ثم ازدادوا كفراً ثم ازدادوا كفرا لم يكن الله ليغفر لهم ولا ليهديهم سبيلا بشر المنافقين بأن لهم عذابا أليما الذين يتخذون الكافرين أولياء من دون المؤمنين أيبتغون عندهم العزة فإن العزة لله جميعا وقد نزل عليكم في الكتاب أن إذا سمعتم آيات الله يكفر بها أن إذا سمعتم آيات الله يكفر بها ويستهزأ بها فلا تقعدوا معهم فلا تقعدوا معهم حتى يخوضوا في حديث غيره إنكم إذا مثلهم ۖ إن الله جامع المنافقين والكافرين في جهنم جميعا විශ්වාස කරන්නා වූද ඉන් පසුව ප්‍රතික්ෂේප කරන්නා වූද නැවතත් විශ්වාස කරන්නාවුද ඉන් පසුවද ප්‍රතික්ෂේප කරන්නාවුද ඉක්බිතිව අවිශ්වාසයෙහි දැඩිව සිටින කවරෙක් වේද කිසිදිනක ඔවුනට අල්ලා සමාවක් නොදෙන්නේය තවද ඔහු ඔවුන් යහමගට යොමු නොකරන්නේය. ඔවුනට වේදනීය දඩුවම ඇත්තේයැයි මුණාෆික්වරු එනම් ව්‍යාජ භක්තිකයින්ට සුභාරංචි දෙව්. ඔවුහු කවරෙක් නම් විශ්වාසවන්තයෙන් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් තම ආරක්ෂකයින් බවට ගනිති. ඔවුහු ඔවුන්ගෙන් එනම් ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ගෞරවය ලබාගන්නට අදහස් කරන්නෙහිද. සැබවින්ම සියලුම ගෞරවේ හිමිවන්නේ අල්ලාට පමණයි. අල්لهගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීමද එය විහිලුවට භාජනය කරනු ලැබීමද ඊට නුබලා සවන්දුනහොත් ඒ හැරවෙන කතාවක යෙදෙනතෙක් ඔවුන් සමග නුබලා නොසිටින්නැයි අල්له මෙම ධර්මග්‍රන්ථය මගින් සැබවින්ම නුබලා වෙත පල කළේය නුබලා එහි රැඳී සිටියහොත් සැබවින්ම නුබලාද ඔවුන් පමණටම වැරදි කලා වන්නෝය. අල්له වංචනකයින්ද අවිශ්වාසකයින්ද සාමුහික ලෙසින් නියත වශයෙන්ම අපායෙහි රැස් කරවයි. الذين يتربصون بكم فإن كان لكم فتح من الله قالوا ألم نكن معكم وإن كان للكافرين نصيب قالوا قالوا ألم نستحوذ عليكم ونمنعكم من المؤمنين فالله يحكم بينكم يوم القيامة ولن يجعل الله للكافرين على المؤمنين سبيلاً ඔවුහු කවරෙක්ද නම් නුබලාට බාධාව එනම් විපත සිදුවීම බලාපොරොත්තුවන්නුවය. නුබලාට අල්ලාගෙන් ජයග්‍රහණය අත්පත් වුවහොත් අපි නුබලා සමග නොසිටිමුදැයි ඔවුහු කියති. ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණයට නැඹුරු වුවහොත් අපි නුබලාට විරුද්ධව සටන් කිරීමට තරම් ශක්තිමත් නොවුවෙම්ද නමුත් අපි නුබලා විශ්වාසිකයින්ගෙන් ආරක්ෂා නොකළෙමුදැයි ඔවුහු කියති. නිසකයින්ම පරමාන්ත දිනේදී අල්له නුබලාතර විනිශ්චය කරනු ඇත විශ්වාසවන්තයින් අභිබවායෑමට ප්‍රතික්ෂේප කරන්නන්ට කිසි ඉඩක් අල්له නොතබයි. إن المنافقين يخادعون الله وهو خادعهم وإذا قاموا إلى الصلاة قاموا كسالى يراءون الناس الله إلا قليلا مذبذبين بين ذلك لا إله هؤلاء سبيلا يا أيها الذين آمنوا لا تتخذوا الكافرين أولياء من دون المؤمنين أتريدون أن تجعلوا لله عليكم سلطانا مبينا سببين ما وانچنيكيو අල්له මුලාකිරීමට තැත් කරති එහෙත් ඔහුද ඔවුන් මුලාවේ හෙලා ඇත ඔවුහු සලාත් සඳහා නැගී සිටින විට මැලිකමින් නැගී සිටිති මිනිස්සුන්ට පෙන්වීම පිණිස සලාතයේ ඉටු කරති ස්වල්ප වශයෙන් මිසක ඔවුහු අල්له සිහිපත් නොකරති ඔවුහු විශ්වාසය හා අවිශ්වාසය වන ඒ අතර චංචලව පසුවෙති මේ අය අතරද නැත ඒ අය අතරද නැත යමෙකු අල්له දුර්මාර්ගයට පත්කරන්නේද ඔහුට යහමගක් නුබ නොදකින්නෙහිය විශ්වාස කළවුනි නුබලා ආරක්ෂකයින් වශයෙන් විශ්වාසවන්තයෙන් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් නොගනියු ප්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂකයින් වශයෙන් ගැනීමෙන් නුබලාට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් අල්لهට ලබාදීමට නුබලා කැමත්තෙහුද. إن المنافقين في الدرك الأسفل من النار ولن تجد لهم نصيرا إلا الذين تابوا وأصلحوا واعتصموا بالله وأخلصوا دينهم وأخلصوا دينهم لله فأولئك أولئك مع المؤمنين وسوف يؤتي الله المؤمنين أجرا عظيما ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما සැබවින්ම වංචනිකයින් අපායේ ගැඹරුම ආගාදයෙහිය ඔවුනට පිහිටවන කිසි කෙනෙකු නුබට දැකීමට නොහැකිය ඔවුන් අතුරින් පශ්චාත්තාපවී තම ගති පැවතුම් යහපත්මකට හරවාගෙන අල්لهගේ මාර්ගයේ ස්තිරව ග්‍රහණයකොට සිය ආගම අවංකවම අල්لهට පුද කරන්නන් හැර මෙවැනි අය වූ ඔවුහු විශ්වාසිකයින් සමග සිටිති. විශ්වාසිකයින්ට අල්له ඉමහත් පලවිපාක මතුවට ලබාදෙයි. නුබලා කෘතක්ඥවන්නේ නම් විශ්වාසවන්තයින් වන්නේ නම් අල්له නොබලාට දඩුවම් දෙන්නේ මන්ද අල්له කෘතක්ඥමය සියල්ල මැනවින් දන්නේමය. لا يحب الله الجهر بالسوء من القول إلا من ظلم وكان الله سميعا عليماً إن تبدوا خيرا أو تخفوه أو تعفو عن سوء فإن الله كان عفوا قديرا إن الذين يكفرون بالله ورسله ويريدون أن يفرقوا ويريدون أن يفرقوا بين الله ورسله ويقولون ويقولون نؤمن ببعض ونكفر ببعض ويريدون أن يتخذوا بين ذلك سبيلاً أولئك هم الكافرون حقا وأعتدنا للكافرين عذابا مهينا والذين آمنوا بالله ورسله ولم يفرقوا بين أحد منهم ۖ وَلَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُولَئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا අපරාධය කරනු ලැබූ අය හැර අන් කිසිවෙකු පරුෂ වචන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අල්له ප්‍රියනොකරයි. අල්له සර්වශ්‍රාවකය සර්වඥය නුබලාට යම් වරදක් කරනු ලැබූ විට පරුෂ වචන කතා කිරීමට නුබලාට අවසර ඇතත් නුබලා හොඳ දෙය ප්‍රසිද්ධියේ කරන්නෙහුනම් හෝ එය නුබලා සඟවන්නෙහුනම් හෝ නරක දේට ක්ෂමා කරන්නෙහුනම් හෝ සැබවින්ම අල්له නිරතුරුවම ක්ෂමා කරන්නේය අති බලසම්පන්නේය අල්له සහ ඔහුගේ ධර්මදූතයෙන් ප්‍රතික්ෂේප කර අල්له සහ ඔහුගේ ධර්මදූතයෙන් අතර වෙනසක් හුවා දැක්වීමට අදහස් කරමින් අපි ඇතැම් අය පිළිගෙන සෙසු අය ප්‍රතික්ෂේප කරමුයි පවසා විශ්වාසය හා අවිශ්වාසය වන ඒ අතර මැදි පිළිවෙතක් සොයන අයනම් සැබවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ මොවුහුමය ප්‍රතික්ෂේප කරන්නන් සඳහා අප අපහාසාත්මක දඩුවමක් පිළියල කොට ඇත අල්له සහ ඔහුගේ ධර්මදූතයෙන් විශ්වාස කරමින් ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනසක් නොකළ අයට නම් ඕනට ඔහු ඔවුන්ගේ නිසිත්‍යයාගේ මතුවට පිරිනමයි. අල්له අතිශය ක්ෂමාශීලිය අතිශය දයාන්විතය. يسألك أهل الكتاب أن تنزل عليهم كتابا من السماء فقد سألوا موسى فقد سألوا موسى أكبر من ذلك فقالوا أرنا الله جهرةً فقالوا أرنا الله جهرة فأخذتهم الصاعقة بظلمهم ثم اتخذوا العجل من بعد ما جاءتهم البينات فعفونا عن ذلك وآتينا موسى سلطانا مبينا ورفعنا فوقهم الطور بميثاقهم وقلنا لهم ادخلوا الباب سجدا وقلنا لهم وقلنا لهم لا تعدوا في السبت وأخذنا منهم ميثاقا غليظا දහම්ලත් අය තමන් වෙත අහසින් ධර්මග්‍රන්ථයක් පතිත කරවන්නයි නුබට ඇරයුම් කරති. ඔවුහු මීට වඩා අභව්‍ය ඉල්ලීම් සැබවින්ම මූසාවෙතද ඉදිරිපත් කළහ. එවිට අපට අල්له ඇස් ඉදිරිපිට පෙන්වන්නයි ඔවුහු කිවෝය. එවිට ඔවුන්ගේ දුෂ්ටත්වය හේතුවෙන් ඔවුනට අකුණු සැරයක් වැදින ඔවුනට පැහැදිලි සංඥා පැමිණීමෙන් පසුද ඇදහීම සඳහා වසු පැටවා ඔවු තෝරාගතහ. මෙයින් පසු පවා අපි ඔවුන්ට ඒ සඳහා සමාවදුනිමු. තවද අපි මූසාට ප්‍රකට අනපනතක් ප්‍රධානය කළෙමු. ඔවුන් මත්තෙහි තූර්කන්ද අපි නංවා ඊට අවනත වන බවට ඔවුන්ගෙන් පොරුන්දුවක් ගතිමු. නිහත මානී ලෙස සිරස නමමින් වාසල්දොරින් ඇතුළුවන ලෙස අපි ඔවුන්ට කීවෙමු. තවද සබත්නම් සෙනසුරාදා දවස කඩ නොකරනුයි ඔවුන්ට පැවසුවමු. තවද මෙම නීතිය අකුරටම පිළිපදින බවට ඔවුන්ගෙන් දැඩි පොරොන්දුවක් ලබාගතිමු. فبما نقضهم ميثاقهم وكفرهم بآيات الله وكفرهم بآيات الله وقتلهم الأنبياء بغير حق وقتلهم الأنبياء بغير حق وقولهم قلوبنا غلف بل طبع الله عليها بكفرهم فلا يؤمنون إلا قليلا وبكفرهم وقولهم على مريم بهتانا عظيما وقولهم إنا قتلنا المسيح عيسى ابن مريم رسول الله وما قتلوه وما صلبوه ولكن شبه لهم وإن الذين اختلفوا فيه لفي شك منه ما لهم به من علم إلا اتباع الظن وما قتلوه يقينا بل رفعه الله إليه وكان الله عزيزا حكيما එහෙත් ඔවුන් තමන්ගේ පොරොන්දු කඩ කළ නිසාත් අල්لهගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත් අල්لهගේ නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් ඝාතනය කළ නිසාත් අපගේ හර්ද ආවරණය යටතේ සුරක්ෂිතයයි ඔවුන් පැවසූ නිසාත් අපි ඔවුන්ට ශාප කළෙමු. නැත ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන අල්له ඊට එනම් එම හදවත්වලට මුද්‍රා තබා ඇත. එබැවින් ඔවුහු මදක් මිස විශ්වාස නොකරති. තවද ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙනද මරියම් පිළිබඳව ඔවුන් මහත් නින්දිත ප්‍රලාපයක් පැවසූ නිසාද අල්ලාගේ රසූල්වරයෙකු වූ මරියම්ගේ පුත් ඊසා සැබවින්ම අපි ඝාතනය කළෙමුයි ඔවුහු පැවසූහ. එහෙත් සැබවින්ම ඔවුන් ඔහු ඝාතනය කළේවත් ඔවුන් ඔහු කුරුසියේ තබා ඇනගැසුවේවත් නැත. එහෙත් ඔවුන්ට එම කාරණය සැක සහිත වූවක් කරන ලද්දේය. තවද ඒ පිළිබඳව මතබේද ඇතිකරගත් අයද ඒ පිළිබඳව සැකයෙහි පසුවෙති. හුදෙක් අනුමානය අනුගමනය කරනු මිස ඔවුන්ට ඒ පිළිබඳව දැනුමක් නැත තවද සැබවින්ම ඔවුහු ඔහු එනම් ඊසා ඝාතනය නොකළහ සත්‍යය නම් අල්ලා ඔහු තමා වෙතට ආරෝහණය කරගත්තේය අල්ලා සර්ව බලධාරි හා සර්වඥය وَإِنَّ أهل الكتاب إلا ليؤمنن به قبل موته ويوم القيامة يكون عليهم شهيدا فبظلم من الذين هادوا حرمنا عليهم طيبات أحلت لهم طيبات أحلت لهم وبصدهم عن سبيل الله كثيرا وأخذهم الربا وقد نهوا عنه وأكلهم أموال الناس بالباطل وأعتدنا للكافرين منهم عذابا أليما දහම් ලැබූ අයගෙන් بيكوت ඔහුගේ මරණයට පෙර ඔහු පිළිබඳව විශ්වාස කරනු මිස නැත පරමාන්ත දිනයේදී ඔහු එනම් ඊසා ඔවුන්ට විරුද්ධව ශාක්ෂිකාරයෙකු වනු ඇත මෙසේ යුදෙව්වන් බවට පත් වූ ඔවුන්ගේ අයුක්ති සහගත ක්‍රියානිසාත් ඔවුන් බොහෝවිට අල්ලාගේ මාර්ගයට සම්බාධකව එනම් ප්‍රතිවිරුද්ධව සිටින් නිසාත් මීට කලින් ඔවුන්ට නීත්‍යානුකුල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දෑ අපි ඔවුනට නීති විරෝධී කළෙමු. තවද ඔවුනට එය තහනම් කරනු ලැබූ පොලී ගත් නිසාත් නීති විරෝධී ලෙස මිනිසුන්ගේ දේපල ඔවුන් ගෙලගන්නා නිසාත් මීට කලින් ඔවුන්ට නීත්‍යානුකුල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දෑ අපි ඔවුන්ට නීති විරෝධී කළෙමු. තවද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කරන අය සඳහා අපි වේදනා සහගත දඩුවම සූදානම් කළෙමු. لكن الراسخون في العلم منهم والمؤمنون يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وما أنزل من قبلك والمقيمين الصلاة والمؤتون الزكاة والمؤمنون بالله واليوم الآخر أولئك سنؤتيهم أجرا عظيما එහෙත් ඔවුන් අතුරින් ගැඹුරු දැනුමක් ඇත්තා වූද විශ්වාසිකයෝ වූද නුඹ වෙත එවන ලදදේ හා නුඹට පෙර එවන ලදදය විශ්වාස කරති. සැබෑලෙසින් විශ්වාස කර සලාත්හි නිරත වූවන්ටද සකාත් ගෙවන්නන්ටද අල්ලා සහ පරමාන්තදිනය අවංකවම විශ්වාස කරන්නන්ටද අපි ඔවුනට නොමසුරුව තිලින පිරිනමන්නෙමු. ඉන්න අවහයිනා إليك كما أوحينا إلى نوح والنبيين من بعده وأوحينا إلى إبراهيم وإسماعيل وإسحاق ويعقوب والأسباط والأسباط وعيسى وأيوب ويونس وهارون وسليمان وآتينا داود زبورا ورسلا قد قصصناهم عليك من قبل ورسلا لم نقصصهم عليك وكلم الله موسى تكليماً رسلا مبشرين ومنذرين لئلا يكون للناس على الله حجة بعد الرسل وكان الله عزيزا حكيما නබි මුහම්මද අප විසින් නූහටද ඔහුගෙන් පසු සෙසු නබිවරුන් වෙතද වහී පහල කලාක් මෙන් සැබවින්ම අපි නුඹ වෙතද වහී පහල කළෙමු. තවද අපි ඉබ්‍රාහීම් ඉස්මායිල් ඉස්හාක් හා යකූබ් වෙතද යකූබ්ගේ ගෝත්‍රිකයින් වෙතද ඊසා අයුබ් යුනුස් හාරුන් සහ සුලෙයිමාන් වෙතද වහි පහල කළෙමු. තවද අපි දාවුත්ත සබූර් ආගම ප්‍රධානය කළෙමු. නබි මුහම්මද මීට පෙර අපි නුඹට විස්තර කළ රසුල්වරුන්ටද තවද නුඹට විස්තර නොකළ රසුල්වරුන්ටද අපි වහි එනම් දේව පනිවිඩ පහල කළෙමු. තවද අල්له මූසා සමඟ කෙලින්ම සම්භාෂණය කළේය. මෙවැනි රසුල්වරුන් පැමිණි පසු අල්له ඉදිරියේ කියා සිටීමට කිසිදු නිදහසට කරුණක් ජනයාට නැතිවනු පිණිස ශුභාරංචිය ගෙනෙන්න්නන් වශයෙන්ද අනතුරු අඟවන්නන් වශයෙන්ද රසූල්වරුන් අපි පහල කළෙමු. අල්له සැබවින්ම සර්ව බලධාරීය සර්ව ප්‍රඥාවන්තය. لكن الله يشهد بما أنزل إليك أنزله بعلمه والملائكة يشهدون وكفى بالله شهيدا إن الذين كفروا وصدوا عن سبيل الله قد ضلوا ضلالا بعيدا إن الذين كفروا وظلموا لم يكن الله ليغفر لهم ولا ليهديهم طريقاً إلا طريق جهنم خالدين فيها أبدا وكان ذلك على الله يسيرا ජනයාමය විශ්වාස කිරීමට හෝ නොකිරීමට පුළුවන. එහෙත් තමන් විසින් නබි මුහම්මද නුබවෙත එවන ලද දෙය එසේ ඔහු එවූයේ සිය ඥානයෙන් බවට අල්ලා සාක්ෂිදරයි මලක්වරුද ඊට ශාක්ෂිදරති සාක්ෂි දැරීමේදී අල්ලාගේ සාක්ෂිය ප්‍රමාණවච්චය සැබවින්ම ප්‍රතික්ෂේප කළ උන්ද සෙස්සන් අල්ලාගේ මාර්ගයෙන් බැහැර කළ උන්ද වන ඔවුහු ඈත් වූ දුර්මාර්ගයෙන් නොමග ගොස් සිටිති සැබවින්ම ප්‍රතික්ෂේප කළ උන්ද වැරදි කළ උන්දවන ඔවුනට අල්ලාක්ෂමා නොකරයි. තවද ඔහු ඔවුනට අන් කිසි මගක් නොපෙන්වයි. අපාය මාර්ගය හැර ඕනට අන් කිසිම මාර්ගයක් නොපෙන්වයි ඔවුන් එහි සදා කාලයටම වෙසෙනු ඇත. මේ අල්لهට ඉතා පහසුය. යා අයුහන් الناس قد جاءكم الرسول بالحق من ربكم فآمنوا خيرا لكم وإن تكفروا فإن لله ما في السماوات والأرض وكان الله عليما حكيما يا أهل الكتاب لا تغلوا في دينكم ولا تقولوا على الله إلا الحق إنما المسيح عيسى بن مريم رسول الله وكلمته ألقاها إلى مريم وروح منه فآمنوا بالله ورسله ولا تقولوا ثلاثة انتهوا خيرا لكم إنما الله إله واحد سبحانه أن يكون له ولد له ما في السماوات وما في الأرض وكفى بالله وكيلا ජනයිනි රසූල්වරයා නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන සැබවින්ම නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් ඔහු විශ්වාස කරව. ඒ නුඹලාට වඩාත් යහපත් වනු ඇත. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කළහොත් අහස්වල හා මහ පොළොවේහි ඇති සියලු දෙයක්ම අල්ලාහට හිමිය. අල්له සර්වඥ සර්ව ප්‍රඥාවන්තය දහම් ලජ්ජනයනි නුබලාගේ ආගමේ සීමාවන් නො ඉක්මවව් තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලා ගැන නොකියාව මරියම්ගේ පුත් මසී ඊසා අන්කවරෙකුවත් නොව අල්لهගේ රසුල්වරයාද මරියම් වෙත එවන ලද ඔහුගේ ආඥාවද වේ තවද ඔහුගෙන් වූ ප්‍රාණයක් දෙවේ එබැවින් අල්ලා සහ ඔහුගේ රසුල්වරුන් විශ්වාස කරව. ත්‍රිත්වයක් යැයි නොපවසව මෙයින් වැලකී සිටියෝ ඒ නොබලාට වඩාත් යහපත්වේ. අල්له හුදෙක් එකම දෙවියාය. එබැවින් ඔහු තමාට පුත්‍රයෙකු ලැබීමට වඩා බෙහෙවින් සුවිශුද්ධය. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම ඔහු සතුය. ඒවායේ පෝෂණය හා ආරක්ෂාව සඳහා අල්لهම ප්‍රමාණවච්චය. لن يستنكف المسيح أن يكون عبدا لله ولا الملائكة المقربون ومن يستنكف عن عبادته ويستكبر فسيحشرهم إليه جميعا فأما أما الذين آمنوا وعملوا الصالحات فيوفيهم أجورهم ويزيدهم من فضله وأما الذين استنكفوا واستكبروا فيعذبهم عذابا أليما ولا يجدون لهم مِنْ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا මසීහ අල්ලාහගේ සේවකයා වීමට කිසි ලෙසකින්වත් අකමැති නොවිය. අල්ලාහට සමීපත වූ මලක්වරුද එසේ වෙති. ඔහුට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උදම්වන යම් කෙනෙකු වේද අල්ලාහ ඔවුන් සියල්ලන්ම තමා ඉදිරියට කැඳවයි. එවිට විශ්වාසකොට යහපත් ක්‍රියාවන් කළ අයට ඔවුන්ගේ තිලිනයන් ඔවුන්ට සම්පූර්ණයෙන් ඔහු පිරිනමනු ඇත. තවද ඔවුන්ට හිමි ප්‍රමාණයටත් වඩා තිලින ප්‍රමාණයක් තම ත්‍යාගශීලිත්වයෙන් ප්‍රධානය කරනු ඇත. තවද තමාට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උද්දාම වූවන්ට ඔහු වේදනාසාගත දඩුවමක් පමුණුවනු ඇත. අල්ලා හැර තමන්ගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන කිසිවෙකු එහිදී ඔවුන්ට හමු නොවනු ඇත. الناس قد جاءكم برهان من ربكم وأنزلنا إليكم وأنزلنا إليكم نورا مبينا فأما الذين آمنوا بالله واعتصموا به فسيدخلهم في رحمة منه وفضل ويهديهم ويهديهم إليه صراطا مستقيما ජනයිනි සත්‍යය පිළිබඳව පැහැදිලි සාක්ෂයක් නුබලාට නුබලාගේ පරමාධිපතිගෙන් සැබැවින්ම පැමිණ ඇත. තවද නුඹලාට මාර්ගය පැහැදිලි ලෙස පෙන්වන ආලෝකයේද අපි නුඹලාට පහල කළෙමු. අල්له විශ්වාස කර ඔහු ග්‍රහණය කරගත්තා වූ අය ඔහුගෙන් වූ දයාලු භාවයෙහිද වරප්‍රසාදයෙහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත රිජු මාර්ගයේද දක්වනු ඇත. يستفتونك قل الله يفتيكم في الكلاله إن امرؤ هلك ليس له ولد وله أخت فلها نصف ما ترك وهو يرثها إن لم يكن لها ولد فإن كانت اثنتين فلهما الثلثان مما ترك وإن كانوا إخوة رجالا ونساء فللذكر مثل حظ الأنثيين يبين الله لكم أن تضلوا والله بكل شيء عليم نبي محمد කලාලා එනම් දරුවන් නොමැත්තෙකු විසින් තබාගිය උරුමය පිළිබඳව ඔවුහු නුඹගෙන් විනිශ්චයක් පතති කලාලා පිළිබඳව අල්له නොබලාට තීරණය දෙන්නේ යැයි පවසව. කෙනෙකු තමාට දරුවෙකු නොමැතිව තමාගේ සොහොයුරියක තබා මියගියහොත් ඔහු හැරදමාගිය දැයින් ඇයට අඩක් ලැබියයුතුයි. ඇයට දරුවන් නොමැතිව සිටියහොත් ඇගේ දේපලට ඔහු එනම් එම සොහොයුරා උරුමක්කාරයාවේ සොහොයුරියන් දෙදෙනෙකු වී නම් ඒ දෙදෙනාට ඔහු හැරගිය දෙයින් තුනෙන් දෙකක් බැගින් ලැබිය යුතුයි ඔවුහු එනම් පිරිමින් හා ස්ත්‍රීන් වන සොහොයුරු සොහොයුරියන් වී නම් ගැහැනුන් දෙදෙනගේ කොටසමෙන් කොටසක් පිරිමියෙකුට හිමිය නුඹලා මංමුලා නොවනු පිණිස අල්له සිය අනපනත් නොබලා සඳහා පැහැදිලි කරයි. අල්له සියල්ල මැනවින්දනී.